ශ්‍රද්ධහා බුද්ධ සම්පන්න පින්වත්නි අපි අද පෙබරවාරි මාසේ 10 වෙනිදා මේ වැඩමුළුවක් නැත්නම් භාවනා වැඩමුළුවක සමාරම්භක දිනය ඒ අනුව අපි ධර්මදේශනා දවසේ ධර්මදේශනාව ආරම්භ කරන අවස්ථාව. ඉතින් මම කැමැති බණහන පිරිසට මතක් කරන්ඩ අපි මේ ධර්මදේශනාව එකම පීශාක් එක වහලයක්වත් නැවත නැවත හමු වෙන නිසා දවසින් දවස දවසින් දවස ධර්ම දේශනාවලියක් නැත්නම් ධර්ම දේශනා මාලාවක් විදියට පවත්තන්ට අදහස් කරන බව මතක් කරා. ඉතින් මේ දේශනාවලිය සඳහාම නැත්නම් දේශනා මාලාව සඳහාම පොදු සූත්‍රයක් නැත්නම් සරුවචනාංශ විසින් දේශනා කරන ලද ත්‍රිමුඛ දේශනාවක් තමයි ඉදිරියෙන් තියාගන්න බලාපොරොත්තු වෙන්නේ මේක නම වශයෙන් සඳහන් කරන අවිජ්ජා සූත්‍රය කියලයි පොතේ සූත්‍රයට නම දීලා තියෙන්නේ. ඉතින් මේක සඳහන් වෙන්නේ සරුවචන් වහන්සේ විසින් දේශනා කරන ලද ත්‍රිපිටකයේ සූත්‍ර පිටකයට අයිති අංගුත්තර නිකායේ දසක නිපාතේ. අංගුත්තර නිකාය කියලා කියන්නේ ධර්මකාරණ 90 කොට නැගිච්ච ගොඩ එකතු වෙච්ච පිළිවෙල අනුව එකේ කාරණා සහිත සූත්‍ර ඒකාංගුත්තරේ සඳහන් වෙනවා. දෙකේ කාරණා අඩංගු සූත්‍ර දුකාංගුත්තරේ සඳහන් වෙනවා. කාරණා තුනක් ගැන කතා කරන සූත්‍ර තිකාංගුත්තරේ, චතුක්කාංගුත්තරේ, පංචකාංගුත්තරේ වගේ. එතකොට මේ දසංගුත්තරේ සඳහන් වෙන්නේ කාරණා 10ක් සම්බන්ධව. ඉතින් ඒ නිසා මේ සූත්‍රය සර්වඥ දේශනාවල් හොඳට සතියේ ධර්ම කෞරයෙන් අහගෙන හිටපු ඒ ආනන්ද ස්වාමීන් වහන්සේ පළවෙනිම ධර්ම සංගායනාවට සංග්‍රහ කරුවේ 1 2 3 4 5 පිළිවෙලට කියලා කරුණු 10ක් අඩංගු සූත්‍රයක් වශයෙන් දසංගුත්තර නිකාය. ඉතින් මේකේ ප්‍රධාන තේමාව නැත්නම් සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ මේ අවිද්‍යාව පිළිබඳවයි. ඉතින් මේ අවිද්‍යාව කියන එක මෝහය වශයෙන් එහෙම නැත්නම් නොදැනීම වශයෙන් අපි සිංහලට නගාගෙන තියෙනවා. අවිද්‍යාව කියන්නේ විද්‍යාවේ නැති පැත්ත. නැත්නම් අවිද්‍යාව නැති තැන විද්‍යාව කියලා කියනවා. ඒක අවිජ්ජා විජ්ජා නැත්නම් අවිද්‍යා විද්‍යා මේ විදිහටයි අපි සිංහල සහ පාලි භාෂාවේ නැගිලා තියෙන්නේ. ඉතින් මේ දෙකෙන් විඥා අවිඥා කියන දෙකෙන් ලෝකේ ප්‍රකටව පවතින්නේ අවිද්‍යාවයි. ඒක අන්ධකාරය වගේ. යම් තැනක පහනක් පත්තු කරොත් පමණක් ඒ අන්ධකාරය අපිට දුරුවන් කර ගන්න පුළුවන්. නැත්තම් ප්‍රകൃතියේ පවතින්නේ අන්ධකාරය. ඉතින් සරුවච්චන් වහන්සේ විසින් මේ අවිද්‍යාව දුරු කරලා පහල කරන ලද ආලෝකය තමයි විද්‍යාව කියලා කියන්නේ. ඒ නිසා සරුවච්චන් වහන්සේගේ පළවෙනිම සූත්‍ර දේශනාවේදී ධම්මචක්කප්පවත්තන සූත්‍රයේදී චක්කුං උදපාදි පඤ්ඤා උදපාදි විච්ඡා උදපාදි පඤ්ඤා උදපාදි ආලෝක උදපාදි කියලා ඒ තමන් වහන්සේගේ ඒ සර්වඥතා ඥාන සාක්ෂාත් කරන්නේ නිසා ලෝකේට මේ විද්‍යාව පහළ වුණා ආලෝකය පහළ වුණා ප්‍රඥාව පහළ වුණා කියලා තමයි සඳහන් කරලා තියෙන්නේ. ඒ කියන්නේ අවිද්‍යාව දුරු වුණා අන්ධකාරය දුරු වුණා. මේ නිසා බලාපොරොත්තුවක් මානවයා කෙරෙහි ඇති කෙරුවා ਸਰුවචනාංශයේ මේ ਸਰවඥතා ඥාණයෙන් පස්සේ. නමුත් මේ ඒ ਸਰුවඥන් වහන්සේ විසින් දල්වා ගන්නාලා දේ නැන පහන නැත්තම් ඥාන ප්‍රදීපය අත්තුනේ විශාල අන්ධකාර අභ්‍යවකාශයක. ඊට පස්සේ දිගටම 45ක් උත්සාහ කළේ ඒ ගැලී අන්ධකාරයේම ගැලී නැත්තන්ට අස්පාදලා දීලා මේ ආලෝකයක හවුහරණක් ලබා දීලා කොහෙද ඉන්නේ මොකද කරන්නේ කියලා අස්පාදලා දෙන්න. ඉතින් ඒ සඳහා විද්‍යාව ආලෝකය ප්‍රඥාව තේරුම් ගන්නට අපි උත්සාහ කළ යුතු අතරම ඉන්නා වූ අන්ධකාරය අවිද්‍යාව මෝහය තේරුම් ගැනීමත් වැදගත් වෙනවා. ඉතින් මේ දෙකෙන් මේ සූත්‍රයේ ඉදිරිපත් කරන ස්වරූපයට පේන්න තියෙන්නේ අවිද්‍යාව කියන එක හඳුනාගන්න එක ලේසි. එතනින් පටන් ගන්න එක වඩා ප්‍රායෝගිකයි. විද්‍යාවට විද්‍යාව තේරුම් ගන්න උත්සාහ කරනට වැඩිය කියලා. ඒ නිසා මේක පටන් අරගන්නේ අවිද්‍යාවේ අවිද්‍යාව කියන කෙලවරේ. ඒකටත් සරුවචන සඳහන් කරනවා පුරිමා බික්ක වේ කෝටින පඤ්ඤායති අවිජ්ජාය කියලා. මහණෙනි මේ ලෝකයේ අවිද්‍යාව කියන ධර්මතාවය මේ අන්ධකාරය කියන ධර්මතාවය විද්‍යාව නැති තැන කොතනින් පටන් ගත්තද කියලා සරුවචන ආශ්‍රිත කෙලවරක් කියන්න බෑ කියලා. මේක මේ බරපතල ප්‍රකාශනයක්. ඒ මොකද සර්වඥාන්සේගේ සර්වඥතා ඥාණයට අනුව මේ ලෝකයේ මිනිස්යාගේ සත්වයාගේ මේ අපේ සෑම ක්‍රියාවලියකම මුල තියෙන අවිද්‍යාව. එතකොට සර්වඥාන්සේ පහළ වුණාට පස්සේ හෝ ඉස්සර හෝ පහළ වෙච්ච සෑම ආගමකම සෑම සමයාන්තර දර්ශනයකම මුල කෙලවර ਸਰබලධාරී දෙවියන් වහන්සේ. එක්ක බ්‍රහ්මන්. එහෙම නැත්නම් අල්ලාහ් එහෙම නැත්නම් ਸਰබලධාරී දෙවියන් වහන්සේ. එතුමා තමයි පටන් අරගත්තේ ලෝකයයි මිනිස්සයයි දිවා රාත්‍රී දෙකයි ඉරහඳ සේරම පටන් අරගත්තේ මුල් හේතුව කියලා කියනවා දෙවියන් වහන්සේ කියලා. ඒතකොට සරුවච්චන් වහන්සේ මේ වගේ ਸਰබලධාරී ਸਰවව්‍යාපී සියල්ල කරන්න පුළුවන් සියල්ල දන්නා වූ සියල්ලට මුල්ලු ආස්තික මූලයකට ආරම්භ හේතු කරන්නේ ආරම්භ හේතු කරන්නේ තද අන්ධකාරයකට. තද මෝහයකට, තද අවිද්‍යාවකට. මේ අනුව බලනකොට මූල හේතුව වශයෙන් අනිකුත් ආගම් ආස්තික පැත්තක් දරන අතර සරුවචනanse ආරම්භ තියෙන නාස්තික පැත්තක්. මේක නිසා බොහෝ දෙනෙක් හරි කැමැති ආස්තික පැත්තක් තියෙන ආගම් අදහගෙන මුල දන්න ආගමක් අදහගෙන දන්නා වූ මූලය දන්නාව මූලය කියලා කියන්නේ මෞංකාර දෙවියන් වහන්සේට වන්දනා කරලා උන්වහන්සේව යාඥා කරලා උන්වහන්සේගෙන් මනාපදේ ඉල්ලගෙන උන්වහන්සේගේ මනාපය අනුව ජීවත් වෙන්න වැඩි පිරිසක් කැමැති එතන තියෙන මේ ආස්තිකත්වයේ ඇතිකම උසාරවචනාචි කිසිම පැකිලීමක් නැතුව සුද්ධ වශයෙන් සඳහන් කරලා තියෙනවා මෙතන ආරම්භය ආස්තිකත්වයක් නෙවෙයි නාස්තිකත්වයක් පිළිගත්තා හෝ නොපිළිගත්තා හෝ පටන් අරගන්නේ අන්ධකාරයෙන්. පටන් අරගන්නේ මෝහයෙන්. පටන් අරගන්නේ අවිද්‍යාවෙන්. නොදැනුවත්කමෙන් කියලා. මේකට කිට්ටුවෙන් යන ඒ කියන්නේ අපි මේ ඇයි මේ සරුවත් chance මේ අවිද්‍යාව කියනක මුලට තියලා අපිට මේ සූත්‍ර දේශනා කරන්නේ කියන එකට උදාහරණ වෙන්නයි මම මේ කතා කරන්නේ. ඒ සරුවත් chance බුදු වෙන්නේ ඉස්සර වෙලා එහෙම නැත්නම් අපි කියන බෝසත් කාලේ එහෙම නැත්නම් මහා බෝසතාණන් වහන්සේ විදිහට ගත කරපු අවස්ථාවන් අපි බෞද්ධයන් අතර ප්‍රසිද්ධ වෙලා තියෙන්නේ ජාතක කතා වශයෙන්. අන්නේ ජාතක කතාවල විශේෂයෙන්ම බුරිදත්ත ජාතකයේදී වෙච්ච සිද්ධිය කෙටියෙන් අපි මේ වෙලාවට සම්බන්ධ කරගත්තොත් බ්‍රාහ්මණ ඉලන්දාරියෙක් එහෙම නැත්නම් මානවකෙක් ඒ බමුණු ධර්ම සම්පූර්ණ කිරීම සඳහා වනගත වෙනවා. එතකොට මේ මහ බැමිණි මං හිතන්නේ මතක් කරලා දෙනවා. කැලේ ජීවත් වෙන බමුණා කවදාකවත් ගින්දර නිවා ගන්නෑ. අග්නි පූජාවල් කරමින් ගින්දර නිතරම දැල්වගෙන තියාගෙන ඉන්නවා. මේ මොකද දැන් කාලේ වගේ ගින්දර ඇති කරන ගිනි පෙට්ටි, ලයිටර් අනම්මනම් මොකුත් නැහැ. ගස් ගහක ගලක් උලලා දී කැලි දෙකක් එකට උලලා උලලා උලලා බොහොම අමාරුවෙන් තමයි ගින්දර ඇති කරගන්නේ. කොහොම හරි මේ බමුණා මේ බමුණු තරුණයා අතින් ගින්දර හිඳ නිවිලා ගියා. ඊට පස්සේ මෙයාට තේරුණා මේ බමුණු ධර්ම වල නිකන් කඩතොළු වීමක් සිද්ධ වුණා. හරියට සිල්පදයක් කැඩුනා වගේ. ඊට පස්සේ මෙයා කරන්නේ මේ මේකට පූජාවක් කරන්න හොඳලා යාගයක් හෝමයක් පවත්වන්න ඕන කියලා හරකෙක් බිලි දෙන්න හොයාගෙන ඇවිල්ලා ඉතින් බොහොම අමාරුවෙන් පය හොයාගන්න මේ තපස්වරය ඔක්කොම හරි ගසලා පූජා බාණ්ඩ ලෑස්ති කරලා මේ ගමට යනවා ගින්දර ගේන්න ඉතින් බොහොම දුර යන්න ඕන දැන්. ගිහිලා එනකන් මේ හරකයි ඒ පූජා බණ්ඩයි ਸਰබලධාරි දෙවියන් වහන්සේට බාර දීලා ගිහිල්ලා එනකොට හොරු වගයක් ඇවිල්ලා හරක මරාන කාලා පුච්චගෙන ගිහිල්ලා. ඊට පස්සේ සාප කරනවා මැවුම්කාර දීනනත තොට පූජා කරන තුන හරකවත් රැක ගන්න බැරි නම් තොගේ තියෙන මොන මැවුම්කාරකමක්ද කියලා. එදාම අතහැරලා දානවා මේ මැවුම්කාර කතාව. පූජාවට ගෙනාපු හරක රැක ගන්න බැරි නම් මේ මේ මේ හරක් හොරාගෙන් එහෙනම් උඹේ තියෙන මොන සර්ව බරධාරිකමක්ද උඹට යාඥා කරලා ඇති වැඩක් නැහැ කියලා ඊට පස්සේ බුදු වුණාට පස්සේ මේක සිහිපත් කරනවා දැන් මේ ගෞතම සරුවච්චන්හන්සේ වුණාට පස්සේ සිහිපත් කරලා කියනවා මේකේ ලෝකේ යම් කිසි කෙනෙක් කියනවා නම් නිර්මාපකයෙක් විසින් නිර්මාණය කරලද්දා කියලා නිර්මාණය කියලා කියන්නේ හොඳ වචනයක් හොඳ පැත්තට කරන ලද දෙයක් ඒ නිසා මේ නිර්මාණය කරන ලද්දේ හොඳක් වෙන්න ඕන අපි නිර්මාණයකට එහෙම නැත්නම් නිර්මාණශීලීත්වය කියලා කියන්නේ. එහෙ නැත්නම් නිෂ්පාදන කියලා කියන්නේ. එහෙම නැත්නම් අපි නව නිපැයුම් කරන කෙනාට අපි එයාට ස්තුති කරන්නේ, තෑගි දෙන්නේ. මේ නව නිපැයුම මානවයාට ලෝකෙට සබා ධර්මයට හොඳක් කරන නිසා. නමුත් සරුවචනාංශයේ බුදු වුණාට පස්සේ බුරුදත් දාසිකයත් මතක් කළා කියනවා මේ මෞංකාරය විසින් මවන ලද්දේ තන්නේ කර දුකක්. ඒ නිසා මේකට නිර්මාණයක් නෙමෙයි කියන්න තියෙන්නේ මේක විනාශකයයි කියලා කියන්න තියෙන්නේ කියලා. අත තිබ්බ තිබ්බ තන සංසාරේ පුරා දුක තියෙන. ඒ දුක දෙනක් මවපු එකෙක් ඉන්නවනම් ඌට කියන්න තියෙන්නේ නිර්මාපකය කියලා නෙමෙයි මේක විනාශකයයි කියලා. ඒ බුදු දත්ත ජාතකයේ සඳහන් කරනවා අඩුම ගාණි මේ නිර්මාණය කරපු එක ඇයි මේ මුසාවයි බොරුවයි නිර්මාණය කරේ කියලා. දෙයයන්ට බොරු කියනවා. දෙයයන් ආංශ විසින් මවලත මිනිස්සු දෙයයන්ට බොරු කියනවා. මිනිස්සු මිනිස්සු අතරත් නෙවෙයි. නිසා මේ මුසාව, මායාව සහිතව මේ ලෝකෙම ඇවුවන මේ නිර්මාණය නිර්මාණයක් කියන බෑ මේක විනාශයක් කියලා. ඊට පස්සේ සරුවචනාංශය දෙන විකල්පය තමයි මේක මෞංකාර දෙවි කෙනෙක්ගේ වෙච්ච එකක් නෙවෙයි. අවිද්‍යාවෙන් පටන් ගත්ත එකක්. නමුත් අවිද්‍යාවේ මුල කෙලවර සර්වඥතා ඥානෙරවත් වැටහෙන්නේ නැහැ. පුරිමා කෝටින පඤ්ඤායති අවිජ්ජාය. පුරිමා භික්ඛවේ කෝටින පඤ්ඤායති අවිජ්ජාය මේ අවිජ්ජාවේ පටන් ගන්න කෙලවර මොනම හේතුකින්වත් හොයන්න බෑ කියලා. ඒක හොයන්න ගිහිල්ලා උම්මත්තක වෙනවා. අපිට තියෙන දැන් දැනට තියෙන ඝන බහල වෙලා තියෙන අපි ළඟ තියෙන අවිද්‍යාව මෙන්න මෙච්චර ප්‍රමාණයි කියලා දැනගන්න එක විතරයි මේ සූත්‍රයෙන් අපිට කරන ආරාධනාව. ඒක නිසා ඊතෝ පුබ්බේ අවිජ්ජා නහෝති කියලා මේිට ඉස්සලා අවිජ්ජාව තිබුණා මෙන්න මෙතනයි අවිද්‍යාව පටන් ගත්තේ කියලා මායිමක් කඩයිමක්, හටගැන්මක් බුදු ඇහැටවත් පේන්නේ. අල්ලන්න හදන ප්‍රධාන ඔපිනියන් දෙන කෙනා පෙරකදෝරුකම් කරන කෙනා හිතා ගන්නවත් බෑ. ඔය ලෝකේ තියෙන ප්‍රධානම ඒ රහස් සංවිධානයේ ඉන්නේ හොඳම හොඳ අපි මහතුරු කියන කට්ටිය. රාජ්‍ය නායකෝ, පොලිස් සමුදාවේ ලොක්කෝ, ඒගොල්ලෝ තමයි කරන්නේ. ඒගොල්ලෝ දන්නවා අහුවෙන්නේ නැති වෙන්න වැඩේ කරන්නේ. ඒ නිසා අපි මේ කරන සටනේදී කාට විරුද්ධව සටන් කරනවද කියන එක හිතා ගන්නවත් අපිට ගොඩාක් කෙලස් පිළිබඳ අවබෝධ ලබන්න වෙනවා. ඒදාට තමයි අපිට මේ අවිද්‍යාව කියන්නේ මොකද්ද? අවිද්‍යාවෙන් කොහොමද මේ රහස් සංවිධාන ක්‍රමවලට පත් කරන්න කියන එක අපිට අල්ලන්න පුළුවන් වෙනවා. මේක මේ කෙලෙස් පිළිබඳව නන් නෙවෙයි ඒහා සමාන උත්සාහයක් කරපු බටහිර මානසික විද්‍යාවේ මිනිස්සු කොහොමද මේ දුක් විඳින්නේ ඇයි දුක් විඳින්නේ මොනවද කියලා බලනකොට ඒගොල්ලෝ අර රහස් සංවිධානයේ එදා කුලියට ගත්ත කුලීහේ වායු පිළිබඳ සෑහෙන සිතීමක් ඇඳලා පෙන්නලා තිනවා අපට. නමුත් ඒකට හේතු වෙන කෙලෙස් මුල් වලදී බොහෝම ඔද්දල් සිතීමක් විතරයි අපට පෙන්ලා තියෙන්නේ. ඒකට මුල් වෙච්ච මූලික ඔපිනියන් දෙන එක නගෙන බටහිර මානසික විද්‍යාවට මම හිතන තව කල්පයක් අටවන්න වෙයි. මේ බුදුහාමුදුරුවෝ පෙන්න පුතාලෙට සිත්‍යෙම ඇඳලා පෙන්නා. ඒ නිසා සංසන්දනයක් කළොත් බටහිර මානසික විද්‍යාව සහ අපි මේ කරු කරන ගෞතම සිරි සම්බුද්ධ ශාසනයේ තියෙනා වූ යාන්ත්‍රණය කියන මේ දෙකේ යම් යම් සමාන්තර ගති පෙනුනට ඒ බටහිර මානසික විද්‍යාව තාම ධන ගාන වනු ගාන පොඩු දරුවෙක් තරමටවත් මේ ਸਰුවචනාංශයේ පෙන්නපු සැකිල්ල වැඩ ක්‍රියාවලිය සමීකරණේ දැක ගන්නට පදනමක නෑ මොකද ඒගොල්ලෝ ਸਰබලධාරි දෙවියන් වහන්සේට හේතු වෙලයි මේ සොයා ගැනීම සහ කල්පනා ඉදිරිපත් කරන්නේ. තරුවචනසේ ලත් ඇනම කියනවා කිසියම් මෞංකාර දෙවි කෙනෙක් නෑ ආත්මීය ස්වරූපයක් නෑ ජීවාත්ම හෝ පරමාත්ම වශයෙන් යම් කිසි කෙනෙක් පෙරෙනවා නම් යම් කිසි කෙනෙක් තැවෙනවා නම් තැවෙන්නේ Tamangeema අවිද්‍යාව නිසායි කියලා. මේ නිසාම දෝ හුඟ දෙනෙක් හිතන අපිට මේ ජීවිතේ මේක කරන්න බෑ. අපිට මේ ත්‍රි හේතුක ප්‍රතිසන්දි නෑ. අපිට මේ දසපාරමිතා පිරලා නෑ. ඒකට වෙනමම මේ ලෝකෙට වෙනම જાතියක් එනවා. අපි මේ තාම මතුවුදු වෙන මෛත්‍රී බුද්ධ ශාසනයේ මොන්ටිසෝරිය මේ ඉන්නේ අපි ඉස්සරහට තමයි අපි මේ භාවනා කරලා යන්න හදන්නේ මේ ආත්මේ ඉව කරන්න බෑ කියලා හරි පැකිලෙන චර්චුරු ගාන පසරෙන තත්ත්වයක් තියෙනවා මේ කාරණා තේරුම් ගත්තේ නැති නිසා ඒ නිසා වෙන්නේ නැති සමහර භාවනා ගුරුවරු කියන්නේ මගෙන් බණ අහන්න බණ ආපුවාම අවිද්‍යාව නැති කරපුවාම සෝවාන් වෙන්න පුළුවන් සකදාගාමි වෙන්න පුළුවන් කියලා අපි ඒ තරම්ම ඒක තනි ක්‍රම මූල ධර්මයට දීලත් බෑ භාවනාත් කරන්න ඕනේ භාවනා කරලා එදිනෙදා අපිට හම්බෙන කෙලෙස් පිළිබඳ අපිට අවබෝධයක් ඇති කරගන්න වෙනවා. අපි දැනගන්න ඕනේ යන්තම් මේ ස්විච්ඡා සේවාවේ ඉන්න කුලී හේවායෝ බව. මේ ගොඩාක් අවබෝධ කරාට පස්සේ මේ කෙලෙස් මුලක් අල්ලා ගන්න පුළුවන්. මේ කෙලෙස් මුල් රාශියක් දැක්කට පස්සේ තමයි ඒ යට තියෙන අල්ලා ගන්න පුළුවන් වෙන්නේ. මේ නිසා සරුවචනාසේ ඒ කෙලෙස් සම්බන්ධ කොටස් තුනක් දේශනා කරලා තියෙන එක සාමාන්‍ය බෞද්ධයා දන්නවා. එනම් වශයෙන් කියනනම් වීතික්කම කෙලෙස්, පරිඋත්ථාන කෙලෙස් සහ අනුසය කෙලෙස් කියලා. ඒකෙදි වීතික්කම කෙලස් කියලා කියන්නේ මේක නම් කෙලින්ම සම්බන්ධ නැහැ නමුත් බහුසුද්ධ භාවයේ සඳහා මේවා දැනගන්නේ කොහොඳයි යම් වෙලාවක සමාජ නීති උල්ලංඝනය වුණා නම් සමාජ නීති පද්ධතිය කඩාගෙන ගියා නම් අපේ ඒකට කියන උල්ලංඝනය වීතික්‍රමණය කියලා. අපි මමත් සතෙක් වෙලා තවත් ඒ වගේම ජීවත් වෙන්න කැමති සතෙක් බලයෙන් හෝ ප්‍රයෝගයෙන් හෝ ආයුධයකින් හෝ මරණයයි කියලා කියන්නේ. සත්ඝාතනයක් කියලා කියන්නේ ඒ සතාගේ ජීවත් වීමේ අයිසිය තොරන් කිරීමක්. ඒක අපි කියනවා විචක්‍රමණයක් කියලා. උල්ලංඝනයක් කියලා. ඒ වගේම තව කෙනෙක් උපයා ගන්න ලද වස්තුවක් Tamanට දෙන්නේ නැතුව Taman ඒක තම සතු කර ගන්නවා නම් නොදුන් දෙයක් ගන්නවා නම් තමන් කොච්චර අකමැතිද තමන් නැත්තන තමන්ගේ වස්තු නැති වෙනවා දකින්න ඒහා සමාන දුකක් වස්තු හිමියට ඇති කරන නිසා ඒක වීතික්‍රමණයක් වෙනවා ඒ වගේම අපි මේ ලෝකේ ජීවත් වෙනකොට අපේ පවුලක් වශයෙන් ගමක් වශයෙන් රටක් වශයෙන් එහෙම නැත්නම් මානසිකත්වයේ සඳහා අපිට ඒ කාම වස්තු තියෙනවා ඒ කාම වස්තු අපි තාම ප්‍රිය කරන විනෝදාංශ වශයෙන් ආරක්ෂා කරනවා. ඒව එකක් කවුරු හරි වැරදියට පාවිච්චි කරනවා දැක්කොත් අපි කියන කාම මිත්‍යාචාරය කියලා. ඒක මරණයටත් එහා චිත්ත පීඩ ඇති කරනවා අපිට. ඒ වගේම ඒ බව දැනන අපි කාගේ හරි තියෙන කාම වස්තුවක් මිත්‍යාචාර කරනවා. මේ මිනිස්යාට කොයි ස්ත්‍රියාවට විශාල චිත්ත පීඩාවක් එනවා. මේ විතික්‍රමණය. ඒකෙන් බොරුවෙන් කේලමෙන් හිස් වචනෙන් පරුස වචනෙන් සිද්ධ වෙන්නේ තව කාට හරි බයක් දෙන එකයි. ඒ නිසා කායික දුස්චරිත සහ වචී දුස්චරිත කියන මේ දෙකට අපි කියනවා වීතික්කම කෙලස් කියලා. එතකොට ඒක ලැබුගින්නක්සේ ගිනි අරගෙන හැමාරයි තව කහතරී සමානසිකත්වයට ගිනි ගිනි දීලා. ගිනි වැදිලා. ආ මේ මට්ටමට අනේවට කියනවා වීතික්කම කෙලස් කියලා. මේ වීතික්කම කෙලස් වුණොත් බොහෝ විට අපාගාමී අකුසල කර්මයක් වෙනවා. ඒක ඍජු ඍජු පතයක් වෙනවා ඊගාව ආත්මේ අපාගත වෙන්නේ. ඒකට කියන කර්මපත කියලා. මෙන්න මේ වගේ ආරස්සාවියමට අපි කියනවා සීල් රකින්නයි කියලා. සීලෙන් අපි කරන්නේ වීතිකම කෙලෙස් නැතර කරන එකයි. ඒ කියන්නේ කාය වචන දෙක හික්ම ගන්න එකයි. ඉතින් මේ භාවනා මධ්‍යස්ථානට ආපුවම අපි අට සීල් සමාදන් කරලා සතුන් මරන්නේ නැහැ, කාමීත්‍යාචාර කරන්නේ නැහැ, හොරකම් කරන්නේ නැහැ, මත්පැන් බොන්නේ නැහැ, බොරු කේලම් ඉස්සත්න කියන්නේ නැහැ. ආදි වශයෙන් මේ ශික්ෂාපද අපි ඇති කරගන්නේ අපි අතින් වෙන්න තියෙන එවැනි වීතික්‍රමණය වෙන තව කාටරි හිංස කරන, බය ඇති කරන ශිල්පද නොකඩන්න අපි රැක ගන්න. ඊට පස්සේ එහෙම ශිල්පද රැකගෙන කය වචන දෙක ආරස්සා කරගෙන ඔන්න අපි භාවනා කරන්න වාඩි වෙනවා කියම අපි හිතමු අලුත්ෙන්ම භාවනා කරන්න ආපු කෙනෙක් කියලා. ඉතින් ඒත්තර කියනවා අපි දැන් කැලේකට අවිලයි. ওই සඳහා කොච්චර අපි සල්ලි ගෙවලා තියෙනවද කොච්චර මහන්සි වුණාද කොච්චර සංවිධාන ශක්තියක් ඕනේද මේ කොච්චර දුර ගෙවාගෙන එන්න ඕනේද කලාතුරකින්ද ලැබෙන්නේ කියන එක අපි කවුරුත් දන්නේ. එතකොට නැත්නම් අපි ගහක් මුලට ගියා නැත්නම් ශූන්‍යාකාරයකට ගිහිල්ලා අරණ්‍ය ගත, රුක්කමූල ගත, ශූන්‍යාකාර ගත වෙලා ඉතින් ඒ දෙන්න තියෙන සැප පහසුකම් තේරම දීලා තිබ්බත් අපි දන්නවා හිතට කොච්චර මේ බාධා කරන ධර්ම පැමිණෙනවද කියලා. ඒ බාධා කරන ධර්ම සතුම් මරන්නේ හොරකම් කරන්නේ කාමීච්ඡාචාරය කරන්නේ බොරු කේලම් හිස් වචන පරිසම් මොනවත් නැහැ. නමුත් අරමුණේ ඉන්න දෙන්නේ නැහැ. නානා විදිහට හිතවිලි මාර්ගයෙන් වේදනා මාර්ගයෙන් සද්ද මාර්ගයෙන් පිටියක් මැද පත්තු කරව පහන් දැල්ලක් වගේ එහාට නැමෙනවා මෙහාට නැමෙනවා කවදාකවත් නිවීන හැදෙන සිල්ලේ පහන් දැල්ලට පත්තු වෙන්න දෙන්නේ මෙන්න මේ කෙලෙස් වලට ඒව සතු මරනවා නෙවෙයි හොරකම් කරනවා නෙවෙයි කයෙන් වචනෙන් කායික ద్వාරයෙන් වචී ద్వාරයෙන් එලි දක්වනවා නෙවෙයි නමුත් මේ අරමුණක හිත පවත්ත ගන්න දෙන්නේ නැහැ. නමුත් ඒක තාම තව කෙනෙකුට දුකක් දීලත් නැහැ. දෙවැන්නේකට පේන්නේත් නැහැ එහෙම කෙනෙක් එහෙම ඇතුළත රණ්ඩුවක් කරනවා. නමුත් Taman දන්නවා අන්න එවැනි කෙලෙස් වලට කියනවා පරිඋත්ථාන කෙලෙස් කියලා. යා නිින්දෙන් නැගිටගත්ත නැගී හිටපු තත්වයක් තියෙනවා තාම. හැබැයි දුවලා කියලා සතෙක් මරන හොරකම් කරන තරමට කුපිත වෙලා නැහැ. ඒවට කියනවා පරිඋත්ථාන කෙලෙස් කියලා. මෙන්න මේ පරිඋත්ථාන කෙලෙස් වලට තමයි සරුවචනාංශයේ පොදු නමක් දීලා තියෙන්නේ නීවරණ ධර්ම කියලා. නිවන ආවරණය කරන ධර්ම වශයෙන් නීවරණ ධර්ම කියලා කියනවා. ඒ නිසා ආධුනිකයට අපි කමඨානක් දීලා මෙන්න මෙහෙම වාඩි වෙලා භාවනා කරන්න. සක්මන් කරනකොට මෙහෙම කරන්න. එදිනෙදා වැඩවලදී පුළුවන් තරම් මේ විදිහට හික්මෙන්ට සතිමත් වෙන්න කියලා කිව්වහම ඒ පුදුල කවදාකවත් නැති විදිහට තේරුම් අරගන්නවා අපි අමාරුවෙන් අරණ්‍යගත වුණත්, අමාරුවෙන් රුක මුලගත වුණත්, අමාරුවෙන් ශූන්‍යාකාරයකට ගියත්, කමඨානක් හම්බුණා සියලු දෙනා සාන්තව භාවනා කරත් මගේ හිතනම් පිස්සු ඇඳිච්ච රිලෙවෙක් වාගේ. අත්ෙන් අතට අත්ෙන් අතට පනින්නේ කවදාකවත් ඉසු බොලන්ඩක්වත් ඉඩපාඩුවක් නොදී. එක්කෝ හිතවිලි, එක්කෝ සද්ද, එක්කෝ වේදනා අරමුණේ හිටින්නෙම නැහැ. ඒකට අටුවාචාරින් වහන්සේලා මේක බාරගෙන මේ ස්වභාවය පෙන්වන්නේ මේ පුද්ගලයා කරන වෑයම හරියට දුවන අශ්වයෙකුට අලුපුල් ගෙඩියක් තියන්න හදන වෑයමක් වගේ. තියෙන පමාවට වැටෙනවා. එහෙම නැත්නම් ඉදිකට්ටක් කෙලින් හිටවලා අබහුරක් අරගෙන නැත්නම් වැලි අහුරක් අරගෙන වක් කරනවා ඉදිකට්ට උඩට එක ඇටයක්වත් කවදා හරි ඉදිකට්ට උඩ සමබර වෙයි කියලා. කල්පයක් වක් කරන්න කවදාකවත් එක ඇටයක්වත් ඉදිකට්ට උඩ සමබර වෙන්නේ අනිත් වගේ තමයි යෝගාවචරයේ ආනාපාන සතිය, ශක්මන, එහෙම නැත්නම් එදිනදා වැඩවල සතිය පිහිටවන්න ගියාම සතිය පිහිටවන බමාවෙන් පණින. ඉතින් මෙතන මේක හරි වෙහෙසයි. ඒ මොකද හේතුව අනේ කොච්චර ආසාවෙන්ද කොච්චර බලාපොරොත්තුවක් ඇතුවද මේ ඇවිල්ලා භාවනා පටන් අරගත්තේ. ඒ වුණාට වැඩේ කරන්න ගියාම ඇඟට හැප්පෙන දෙයක් නැති වුණාට හිත ඉස්පාසු දෙන්නේ. මෙන්න මේ මට්ටමේ කෙලෙස් වලට අපි කියන්නේ පරිඋත්ථාන කෙලෙස් කියලා මේවට තමයි අපි නීවරණ කියලා කියන්නේ. ඉතින් මේක අපි හිතමු ඩිංගිත්ත ජයගත්තයි කියලා. මම තව චුට්ටකින් එනවා. නමුත් මෙතෙන්දි කියනවා ටිකක් ජයගත්තා. ඒ කියන්නේ අරමුණේ විනාඩියක් දෙකක් තුනක්. එහෙම නැත්නම් තප්පරයක් දෙකක්. එහෙම නැත්නම් හුස්ම රැල්ලක් දෙකක්. එහෙම නැත්නම් පියවරක් දෙකක්. හිත අදිෂ්ඨාන පූර්වක පවත්වන්න පුළුවන් තත්ත්වයට ආවයි කියලා. මට පුළුවන් කියලා තව හුස්ම රැලි 7-8ක් මට හුස්මෙම ඉන්න පුළුවන්. එනතම් පියවර 7-8ක් සතිය කඩා ගන්න තු යන්න පුළුවන්. එදිනදා ජීවිතේ තමන් පුද්ගලිකව කරන කීපයකදී හිත පවත්වන්න පුළුවන් තත්ත්වයක් තියෙනවා කියලා. ආනේ ඒ తত্ত্বය අපිට මේ ජීවිතේ යමක් කරගන්න පුළුවන් බවට මේ නීවරණ ධර්ම පොඩක් ආත්මයත් කරගන්න පුළුවන් බවට මේ හම්බෙන ස්පාසුවේ ලොකු අධිෂ්ඨාන ශක්තියක් ගන්න චිත්ත ශක්තියක් අරගෙන අපි නැවත නැවත ඒකටම ආයෝජනය කරලා මේක දිගට පැය කාලක් හමාරක් දිගට පවත්වන්න පුළුවන් තත්ත්වයක් ආවන එයාට තේරෙන්න පටන් ගන්නවා මේ නීවරණ නැතුණා කියන එක මහා ලොකු ජයක් තමයි නමුත් ඒකයට තවත් තියෙනවා කෙලස් જાතියක් ඒකට අපි කියනවා අනුසය කෙලස් කියලා තාම නිින්දේ තියෙන ඇහැරලා නැහැ මෙන්න මේ අනුසය කෙලස් වගේ තමයි අර හොර කල්ලියේ ඉන ප්‍රධාන නායකයා. බැලූ බැල්මට මහත්තේ හැබැයි රට රාජ්‍ය විනාශ කරන මහත්ම ගතියට පේන්න හිටියට රට රාජ්‍ය විනාශ කරන හොර කල්ලියක නායකයෙක්. ඒ නිසා අනුසය කෙලස් කවදාකවත් අපිට කෙලේශයක් විදිහට අඳුර ගන්න බෑ තර්ක මනසට. බුදුන් පෙන්වන ඉර දිගේ බුදුහාමුදුරුවෝ පෙන්වන සමීකරණ දිගේම වැඩ කරන ගියොත් විතරක් අපිට සැක උපදවන්න පුළුවන් මේවට තමයි මේ අනුසය කෙලස් කියන්නේ අවිද්‍යාව වගේ තැන් රැඳිලා තියෙන මෙන්න මෙතනයි බැලු බැලමට නම් මහත්යේ තමයි. හැබැයි කිසිම මහත්ම ගතියක් නැහැ. කරන හරියක් කරන්නේ මේ වගේ මිනිස්සුන්ට දුක් දීලා රහස්ජාවරම් කල්ලි වැඩ කරන වැඩ කරන්නේ. ඒක නිසා මේ අනුසය කෙලස් අනුසය කෙලස් වශයෙන් දැනගන්න බැරි හේතු දෙක තුනක් තියෙනවා. එකක් තමයි ඒවා වංචනිකයි. ඒවා ෂටමායාවී ගති සහිතයි. ෂටගති කියලා කියන්නේ නැති ගුණ හුවා දක්වන සුළුයි මායාවී කියලා කියන්නේ ඇති වැරදි සංගවන සුළුයි මේ ඔක්කොමට තමයි මේ මම කියාගෙන මෙතෙක් කල් අපි රැක්කේ තමන් ළඟ තියෙන මේ මායාවී ගති ටික තමයි මමයා කියාගෙන මෙතෙක් කල් රැක්කේ තමන් ළඟ තියෙන මේ දවල් මිගෙල් රෑ ඩැනියෙල් කියන සෙල්ලම තමයි මමයා කියන රැක්කේ කවදා හරි නීවරණ තුනී කරගෙන පාසි තියෙන වතුරක කලින් වතුර ටික පාසි ටික යහට මෙහාට කරලා යට තියෙන පිරිසිදු වතුර දැක්කා වාගේ නීවරණ ධර්ම නැති කරලා තමන්ගේ ප්‍රകൃතිය දැක්කනම් තේරෙයි කොච්චරක් මායාවේ ගති තමන් තුළ තියෙනවද කියලා. කොච්චරක් ෂට ගති තමන් තුළ තියෙනවද කියලා. කොච්චරක් වංචනික ධර්ම තමන් තුළ තියෙනවද කියලා. මෙන්න මේක දැකපු දවසේදී තමයි බුදුහාමුදුර කියන්නේ කවුද කියලා පේන්නේ. එතකම් මේ ටික තමයි අපි කරඬුවක දාලා තැම්පත් කරපු ධාතුන් වහන්සේලා වගේ අනේ මට නම් දුකක් නොවේවා කිසි කෙනෙක්ගෙන් කරදරයක් නොවේවා කියලා රැකගෙන ආවේ ප්‍රධාන වශයෙන් වූ අනුසය කෙලස් ටික තමයි ඒ කොච්චර රැකද කියනවා මරණේ ජීවත් මේ කතා අරින්න ඊගාව ආත්මෙටත් කියන. ඊළ ඊගාව ආත්මෙට ආය ආත්මයක් ඇති කරලා ඉත්‍රි පුරුෂ භාවය ඇති කරලා පව පර දීලා වර්ණ සුවර්ණ දුර්වර්ණ ගති ඇති කරලා දිගින් දිගට දිගින් දිගට බැඳගෙන වද දෙන දුකක් දෙනවා. කවදා හෝ අපිට පුළුවන් වුණොත් මේ නීවරණ ධර්ම ටික යම් ප්‍රමාණයකට යටපත් කරලා සරුවචනාංශයේ පෙන්වන ඉර දිගේ ඒ සමීකරණ දිගේ ගිහිලා මොනවද අපි මේ රකින්නේ කියලා උත්සාහ කළොත් රකින්න හරියක් රකලා තියෙන තක තීරුකමයි අවිද්‍යාවමයි ඉඩ හරින්න ගිය ගමන් හැලෙන්නේ අවිද්‍යාව තමයි අතහැරපු ගමන් හැලෙන්නේ අවිද්‍යාව තමයි. ඉතින් අපි කරන්න තියෙන්නේ හැලෙන්න දෙනට මේක අල්ල බදාගෙන ඒකම මමයි කියන ඒක මගේ කියාගෙන වෙන කෙනෙකුට ඔච්චර කැක්කමක් නැහැ මම තමයි මේවා බලන්න ඕන කියන දිකින් දිගටම දිකින් දිගටම මේ අවිද්‍යාවට පොහොර දාන එකයි අවිද්‍යාවට ආහාර සපේන එකයි ඒකලියල එක වැවිලා ගොඩ ආවට පස්සේ අනේ මොකද මට මේ දුක අනේ මොකද මාව මෙච්චර පෙලෙන්නේ අනේ මොකද මාව මේ තැවෙන්නේ කියලා පපුවියත් දෙක ගහගෙන ආඬර. ඉතින් මේ කියන දර්ශනය මේ බුදුහාමුදුරුව පෙන්වන දන මේ දෘෂ්ටි කෝණය දකින්ද අඩු ගාණ යෝගාවචරයක් වෙන්න ඕන. කවදාකවත් නොදැක්ක විදියට රැඩිකල් වාදීව විප්ලවවාදීව අපි මේ ජීවිතේදී අපි බලන්න ඉගෙන ගන්න වෙනවා. සම්ප්‍රදානුකූලව තර්කානුකූලව පොතේ හැටියට අම්මල දාත්තලා අපිට උගන්වන දේවල් වලට ගිහලා නම් කවදාකවත් මේක දකින්න හම්බ වෙන්නේ නැහැ. ඒ ගැන කියනකොට අම්මලට දාත්තලාට හිතරි දෙනවා ඇති. ඒක නිසා සරුවචනාචේ සෑහෙන්න බැනුම් ඇහුවා. සරුවචනාචේට මතක් කරලා තිබුණා අපගබ්බෝ කියන වචනේ. දරුවෙක් එහෙම නැත්නම් නැත්නම් නැවත නැවත බෝ කිරීමට විරුද්ධව කතා කරන කෙනෙක් කියලා. මොකද බෝ කරන තාක් බෝ කරන්නේ අවිද්‍යාවයි. බෝ කරන තාක් බෝ කරන්නේ සෝහොන්කොත්. ඒ නිසා වැඩි වැඩියෙන් බෝ කෙරුවොත් වැඩි වැඩියෙන් සෝහොන්කොත් හම්බ වෙයි. සරුවත්යන්සේ කිව්වා එහෙම දන්නවනම් බෝ කරන්න එපයි කියලා. ඒ නිසා බමුණෝ ඒ කාලේ හිටපු බොහෝ දෙනා දොස් කිව්වා. කොටින්ම සරුවචනසේ පහළ වුණාට පස්සේ ශාක්‍ය වංශය ඉවර කරනවා. ඕන කෙනෙකුට චරිතය ඇදලා පෙන්වන්න පුළුවන් සරුවචනාංශය නිසා ඒ ඉවර වෙන තරමටම ගියා. ඉතින් මේ පැත්තෙන් බලනකොට මේ සමාජයේ බොහොම ලස්සනට ජීවත් වෙන්න, ජාතිය බෝ කරන, ආගම වට කරගෙන යන කට්ටියට මේ බණ ඇහෙනකොට නිකන් හීන් දාඩි දාන ගතියක් එනවා. ඒ මොකද තට්ටු වෙනවා පොඩ්ඩක් අවිද්‍යාවට. තට්ටු වෙනවා පොඩ්ඩක් සක්කාය දිට්ඨියට. තට්ටු වෙනවා පොඩ්ඩක් Tamange තියෙන තකතිරුකමට. ඉතින් ඒ නිසා එහෙම තියෙද්දි මේක බලන්න ඕනේ. මේක මම කවදාකවත් බලපු නැති දෘෂ්ටි කෝණයක් බලන්න ඕනේ කියන කෙනාට අපි කියනවා ආර්ය පරිශ්‍රණය කරනවා කියලා. ඒක මේ ලෝකේ තියෙන අනෙකුත් මේ බයිලා පරිශ්‍රණ වගේ නෙවෙයි. ඒක ගඟ දිගේ ඉහළට යන ගතියක්. ඒ නිසා අපි මේ කෙලෙස් වල තියෙනා වූ මේ වීතික්කම පරිඋත්ථාන සහ අනුශය කියන පාර දිගේ අවිද්‍යාව කියන එක අපි මේ වෙලාවේ තේරුම් ගන්න මේක අනුශය මට්ටමේ තියෙන්නේ නීවර ධර්ම කියලා කියන්නේ පරිඋත්ථාන කෙලෙස් වීතික්කම කියලා කියන්නේ සිල්පද සීලෙන් කැඩෙන නැත්නම් සීලේ නැති නිසා කැඩෙන කායික වාසික දුස්චරිත කියලා අපි අරගත්තොත් අපි මේ භාවනා කරන යෝගාවචරයේ මේ අවිද්‍යාව නැති කරන අදහසින් නැත්නම් අවිද්‍යාවට පොහොර දැමීම නැති කිරීමේ අදහසින් එහෙම නැත්නම් අවිද්‍යාවට ආහාර නොදෙන අදහසින් අපිට කොච්චරක් දුරට යනකම් මේ නීවරණ ධර්ම පිළිබඳව පාලනයක් හික්මීමක් වචී භාවයක් ගන්න පුළුවන්ද කියන එක තමයි මම හිතුවේ අද බහිමු කියලා පොඩ්ඩක් ධර්මදේශනාවක් මාර්ගයෙන් ඇතුළට. දැන් මම ඉස්සෙල්ලා මතක් කරා ආධුනිකයෙක් ඇවිල්ලා මේ වගේ තැනක වාඩි වුණාට පස්සේ කමඨහනක් අරගෙන එහෙම නැත්නම් උපදේශ පන්තියක් ලබාගෙන ඒ පුද්ගලයා වාඩි වෙලා හිටියට පස්සේ තේරෙනවා කොච්චර අමාරුද අරමුණක හිත පවත්වන්න කියලා. සීලය පිළිබඳ කොච්චර දක්ෂකම් තිබුණත් අරමුණක හිත පැවැත්වීම සීලයෙන් ලැබෙන වාසියක් නෙමෙයි. ඒක නිසා අඹුරුමේ භාවනා උගන්වන්නේ ස්වාමීන් වහන්සේලා කියනවා සීලය රකින්න කෙනාට යම් ආනිසංස ප්‍රමාණයක් හම්බ වෙනවා. සීලයට සම සම සමානුපාතික. කවදාකවත් යාට සමාධි ආනිසංස ලැබෙන්නේ නැහැ. සීල ශික්ෂාවෙන් හම්බෙන්නේ සීලානිසංස පමණයි. සීල ශික්ෂාවෙන් ලැබෙන උපක්‍රම සහ ආනිසංස සමාධි ආනිස මේ සමාධියෙන් දෙන ප්‍රතිලාභ ලබන්න හේතු වෙන්නේ. ඒ නිසා සීලය රැකලා වෙන්නමම ප්‍රයත්නයක් කරන්න වෙනවා. වෙන්නමම වැඩ පිළිවෙලක් හදාන්න වෙනවා සමාධිය ඇති කරගන්න. එතකොට මේ සමාධිය හරියනකොට සමාධිය සාර්ථක වෙනකොට ඒ පුද්ගලයාට තේරෙනවා මේ සමාධි ආනිසංශ මේ මේ සමාධි ආනිසංශ සීලෙන් කවදාකවත් ලැබෙන්නේ ඒ වගේම යාට තේරුම් ගන්න වෙනවා ප්‍රඥා ශික්ෂාවෙන් ලැබෙන ආනිසංශ කවදාකවත් සමාධි ආනිසංශ වලින් ලැබෙන්නේ ඒ නිසා වෙනම භාවනා කරන්න වෙනවා සමාධි භාවනා ප්‍රඥා භාවනා කියලා ප්‍රඥා භාවනා කිරුවොත් පමණයි ප්‍රඥානිසංස ලැබෙන්නේ. ඒ නිසා කවදාකවත් විපස්සනා වෙදී අවස්ථාවාදයක් ගැන හීනකින්වත් හිතන්න එපා. සිල් සිල් රැකලා සමාධි ආනිසංස ලැබෙයි කියලා ප්‍රාර්ථනා කරන්න එපා ඒක වෙන්නේ නැහැ. ඒ සඳහා සමශීල සමාධි භාවනා කරන්න ඕනේ. සමාධි භාවනා කරලා ප්‍රඥානිසංස බලාපොරොත්තු වෙන්න එපා. ඒක චිත්ත නියාම ධර්මයක් තියෙනවා ප්‍රඥා භාවනා වෙනම කරන්න. නිසා මම හොඳට සීල් රකින්නවා. ඒ නිසා මට සමාධිය පහළ වේවා කියලා ඒ තේරුමක් ඇත්තේ නැහැ. ඒ නිසා සමාධි භාවනා කරනවා. සමාධි භාවනා කරුවොත් ප්‍රඥා පහළ වෙන්නේ ප්‍රඥා භාවනා කරන්න ඕනේ. ආනේ මේ එකට එකට එකට එකට එකට සම්පාත සම්බන්ධතාවයක් තියෙන නිසා විද්‍යානුකූල ගතියක් විදුහුරු ගතියක් තියෙනවා මේ විපස්සනා. මේක ඇඟට වදින්න කියන්නේ කොහොමද මේ බෞද්ධයාට අපි ධර්මය කියලා කියන්නේ සීල ශික්ෂා, සමාධි ශික්ෂා, ප්‍රඥා ශික්ෂාව. අපි සීල ධර්මයේ රැක්කොත් සීල ධර්මයේ අපි රකින්න ප්‍රමාණයට අපි ආරක්ෂා කරනවා. ධම්මෝ හවේ රක්ඛති ධම්මචාරී. අපි සීල ධර්මයේ රැක්කොත් සීල ධර්මයට හා සාපේක්ෂව අපිට ආරක්ෂාවක් හම්බ නැහැ. කවදාකවත් සමාධි ආරක්ෂාව ලැබෙන්නේ නැහැ. අපිට මේක මාදී අපිට ඉස්සරහට යන්න පුළුවන් අපිට පින් තියෙනවා අපිට පවස්ථා හොඳයි කියලා යම් කිසි කෙනෙක් සීලයක ඉඳලා සමාධිය වඩලා සමාධිය ආරසා කළොත් හික්මුණොත් ඒකට සීලේ රකින්න කෙනාට වැඩි ධර්ම ආරක්ෂාවක් කියත්තට ලැබෙනවා එතකොට සමාධියමුත් අරස වෙනවා. හැබැයි කවදාකවත් ප්‍රඥාව රකින්න කෙනාට තරම් අරසාවක් හම්බෙන්නේ නැහැ. මේ දෙකම ඇති කරන මම කරන කී වැඩි හරි ඒ නිසා මම සීලයක් මට දැන් තියෙනවා වෙන්දටේ සමාධිකුත් තියෙනවා මම ප්‍රඥා භාවනාවක් කරන්න ඕන කියලා කිව්වොත් ඒ තරමටම සම අපි ශාසනය රකින්නවා නම් අපිට ඒ හා සමාන ධර්ම ආරක්ෂාවක් ලැබෙනවා එතකොටයි මේ වචනාර්ථය ලැබෙන්නේ ධම්මෝ හවේ රක්ඛති ධම්මචාරී කිය. ඉන්සාව අපි කොච්චර කරත් සීල ධර්මයේ රැක්කට සමාධි ආරස්සාව අපිට ප්‍රඥා රසාවට ලැබෙයි කියලා පැතුවට යාදිනි කිව්වට බැගෑපත් උනාට ලැබෙන්නේ ඒ වගේම තමයි අපි සීල සමාධි ප්‍රඥා ක්‍රමය කියලා ප්‍රඥා භාවනා වැඩුවොත් ඒ අපිට ලැබිය යුතු ප්‍රතිලාභ වළක්වන්න පුළුවන් ශක්තියකුත් මේ ලෝකේ නැහැ. දෙවියෙකුට, බ්‍රහ්මයෙකුට, ඉන්ද්‍රියෙකුට, මාරයෙකුට ඒව වළක්වන්න බෑ. ඒ නිසා අපිට ආරස්සාව අවශ්‍ය අපිට ආරස්සාව අපිට ඕන ප්‍රමාණයට ධර්මය ආරස්සා කරන්න ඕනේ. ඒක දෙවන්නේක් අතේ තියෙන එකක් නෙමෙයි. මිනිසා සරුවචනාංශය සඳහන් කර ඕනම කෙනෙකුට සරුවචන වෙන්න පුළුවන්. ඒක සරුවචනාංශයේ අධිකාරී ශක්තියක් නෙමෙයි. ඕනම කෙනෙකුට සරුවචන නෙමෙයි පසීපුතු වෙන්නත් පුළුවන් වුණා. සම්මා අරිහත්ත්වයට යන්නත් පුළුවන්. විපස්සනා ඥාන ලබන්නත් පුළුවන්. ධ්‍යාන ලබන්නත් පුළුවන්. සීල් රකින්නත් පුළුවන්. මේකේ මේකට තව කෙනෙක් අල්ලන්න ගැහෙන්න එපා. ඒක මම මගේ වචනෙන් මට පේන්නේ මේක බුෆේ ඩයට් එකක් වගේ. නැත්නම් ඇටෝ මේෂයක් වගේ ඇරලා තියෙන සම්පූර්ණ මේෂය Taman අරගත්ත දේ තමයි කන්නේ. මේෂය අරින එක 100%ක්ම මේෂය ඇරලා තියෙන්නේ. ඉතින් කාපු එක තමයි රස දැනෙන්නේ. රස දැනෙච්ච එක තමයි බඩට යන්නේ. බඩට ගිය එක තමයි ඕජාව ලබන්නේ. Taman නරක දෙයක් කෑවා නම් බඩ අජීර්ණ වෙයි. කාපු දෙයට සාපේක්ෂව අපිට පෝෂණය ලැබෙයි. ඒ නිසා මුළු සංසාරෙම අරින් ලද ඇටෝමේෂක් වගේ. කණ එක Taman අතේ වැඩි. මේකයි manussත්වයේ තියෙන විශිෂ්ටත්වය. මේක තිරිසං ආත්මේ නැහැ. තිරිසං ආත්මේ 100%ක්ම සාජාසයට දුවන්නේ බලලෙකුට මීයක් දැක්කට පස්සේ තපස් රකින්න බෑ. සිල් ලකින්න බෑ. ඒකේ යාගේ හැටි එහෙම තමයි. බල්ලෙකුට බැල්ලියක් දැක්කට පස්සේ ඒ සදාචාරයක් රකින්න බල්ලට බෑ. මනුෂයාට විතරයි පුළුවන්. ඒතිෙද්දි අපි මේ සිල් රැකලා සමාධියෙන් ප්‍රඥාවෙන් බලාපොරොත්තු වෙන ආනිසංස බලාපොරොත්තු වෙනවනම් ඒක භාවනා ක්‍රමයක් නෙවෙයි. අපි සීලයෙන් සමාධියට යන සමාධියෙන් ප්‍රඥාවට යනවා. අන්න ඒකදී මේ අවිද්‍යාව සහ නීවරණ කියන දෙක සම්බන්ධ වෙන්නේ ප්‍රඥා භාවනා සහ සමාධි භාවනා කියන දෙකටයි. ඉතින් ඒ නිසා මේකෙදී මම හිතනවා ලේසි කියලා මේ පිටිස ඔක්කොම 100ක් සිල් නැති වුණාට සීලය ආරක්ෂා කරන සීලයට ගරු කරන පිරිසක් කියන පදනමේ මම ඉන්නවා. ඒ වගේම ඉස්සරහට තව තවත් සිල්වත්ව වෙන්න උත්සාහ කරන සීලයට නැඹුරු වෙච්ච සීලයට නතු වෙච්ච පිරිසක්. නමුත් පිරිසගේ අවශ්‍යතාව වෙලා තියෙන්නේ කොහොමද මෙවැනි සිල්වන්ත ජීවිතය කොහොමද මෙවැනි සිල්වන්ත හිතකට සමාධිය ආරම්භ දෙන්නේ කියන එකට. නැත්තම් නීවරණ අයින් කරගන්නේ කොහොමද කියන එකටයි. ඉතින් සමහරකට ආධුනිකයෙකු නම් හීනකින්ව හිතන්න බෑ. මගේ මේ චිත්ත ප්‍රවෘත්ති එහෙම නැත්නම් මගේ මේ විඥාන ස්රෝතය තුල නීවරණ තොර තත්වයක් පවතීද කියලා මොකද ඒ තරම්ම කූඩල්ලා කොට්ටේ උඩ තිබ්බා වගේ මේ හිත කැමැති නීවරණ වලටමයි නීවරණ කියලා කියන්නේ මට අවසරයි මේවා කියලා දෙන්න කාමච්ඡන්ද ව්‍යාපාද තීන මිද්ද උද්ධච්ච කුක්කුච්ච විචිකිච්ඡා කියන ධර්මතා පහ කාමච්ඡන්ද කියලා කියන්නේ කාම ආශාව මෙතන කාම ආශාව කියලා කියන්නේ රූප බලන්න තියෙන ආශාව, ශබ්ද විවිධ වර්ගයෙන් අහන්න තියෙන ආශාව, ගඳ බලන්න තියෙන ආශාව, රස බලන්න තියෙන ආශාව, කායට විවිධාකාර සුඛෝපභෝගී දේවල් දෙන්න තියෙන ආශාව තා තමන්ගේ හිතුමනාපෙට හිතට හිතවිලි මේ රුචි දේවල් ඔහි කල්පනා කරගෙන ඉන්න ගතිය. ඔසේරම එක මල්ලට දැම්මට පස්සේ කියනකට කාම ඡන්දේ කියනවා. ඒතර මේවා හිතුමනාපෙට නොලැබෙනකොට ඇති වෙන තරහට කියනවා දැන් මට නිල් පාට දකින්න ඕන කොළ පාට දැක්කොත් එනවා තරහක්. එහෙම නැත්නම් අපි ශ්‍රී ලංකා නිදහස් පක්ෂේ දිනන්න ඕන කියලා ඡන්දය අහගෙන ඉන්නවා UNP එක දිනනවා. එතකොට තරහක් එනවා. දැන් මගේ මන අපේ නෙවෙයි දිනලා තියෙන්නේ. ඒකට කියනවා ව්‍යාපාදී කියලා. හැබැයි මේ කාමච්ඡන්ද ව්‍යාපාද දෙකේ හොඳ ශක්තියක් තියෙනවා හිත අවදියෙන් තියෙනවා. ඔය කාමයට යොමු වෙච්ච මනස හරිය වේගයි. ඒකෙන් ද්වේෂයට යොමු වෙච්ච මනසත් ගිනි කසය වගේ වැඩ. මේ දෙකම නැති කම්මැලි බුබ්බඩ හිතට කියනවා අපි තියෙන්නේ මේ තීන මිද්දේ කියලා. සීතල වෙලා ඇකිලා අයිස් පෙට්ටියකට දාපු බටර් ටිකක් වගේ හිත ගුලි වෙනවට කියන අපි තීන මිද්දේ කියලා. මිද්ද කියලා කියන්නේ මිදෙනවයි කියන එක. මේ තුන ඉක්මුවාට පස්සේ හිතට එන සැක කුකුස් ගති අවිශ්චිච්ච ගති දෙක තමයි උද්දච්ච කුක්කුච්ච විචිකිච්ඡා කියලා. උද්දච්චය කියලා කියන්නේ වෙච්ච වැරදි ගැන පශ්චාත්තාප වෙන එක. කුක්කුච්චය කියලා කියන්නේ කරන්න තියෙන දේවල් ගැන හිත තැවුල් ගන්න එක. විචිකිච්ඡාව කියන්නේ දෙගිඩි හිත. මෙවුවා ටිකක් කලබල හිත. මෙන්න මේ පහෙන් තොර එකම චිත්තක්ෂණයක්වත් නැහැ අපේ එදිනදා පෞල් ජීවිතේ ගත කරන්නේ. එක්ක කාමච්ඡන්ද එක්ක ව්‍යාපාද එක්ක තීන මිද්ද එක්ක උද්දච්ච එක්ක චිකිච්ඡාව. ඉතින් මෙවැනි කලබල වෙච්ච මෙවැනි ඇවිස්සිච්ච මෙවැනි කුණු වෙච්ච මෙවැනි පාති බැඳිච්ච මෙවැනි පැහිච්ච මෙවැනි මඩතරවිච්ච මඩ ජොහරුවක් වගේ තියෙන මේ හිතේ කෙසේනම් නීවරණයන්ගෙන් තොර චිත්තක්ෂණයකටපත් වෙලා මම දැන් ඉන්නේ නීවරණයෙන් තොර බව දන්නා තත්ත්වයට ආවනම් අපිට හිතා ගන්න පුළුවන් සෑහෙන ප්‍රගතියක් කියලා ඒක. සෑහෙන සුද්ධියක් කියලා. ඒක සීලේ නෙමෙයි මේ කතා කරන්නේ නීවරණයෙන් තොර தત્ත්වේ. මෙන්න මේක සඳහා කෙනෙකුට හැකි සංඥාවක් ඇති කරලා දෙන්න. මේක පුළුවන් දරුවා මේක යමං මෙහෙම කරපං කියන තමයි සරුවචනාංශේ මේ කෙනෙකුට හොඳට සීලය අදිස්ථාන කරන්න ඇරලා හිත අලුත් කරගන්න ඇරලා වෙන අලුත් තැනකට ගිහිල්ලා සුදුරේ දප්පරවන බාපණයක් දාගෙන පට්ටල වාඩි වෙලා අඩු ගානේ Taman ඉඳගෙන ඉන්න ඉරියව්වේ මම දැන් මෙතන කියන තැනට හිත ගන්න පුළුවන් නම් මම දැන් මෙතන පට්ටල වාඩි වෙලා ඉන්නවා කියලා ආන්න ඒ හිතේ බලන්න කාමච්ඡන්දයක් පහළ වෙනවද කියලා මම මේ සැපට වාඩි වෙලා ඉන්නවා අනේ මට මේක වේවා අනුන්ට නොවේවා අල්ලපු ගෙදෙට මේක නොවේවා කියලා මේ ඉරියව්ව පෙරේ කාමච්ඡන්දයක් එන්නේ නැහැ. එහෙම ඉන්නකොට ද්වේෂයක් එන්නේ නැහැ. මොකද මේ ද්වේෂය එන්නේ ආනාපානේ කරන්න ගිහලා ආනාපානේ හම්බුනේ නැත්තම් ද්වේෂය එනවා. දැන් මොකක්වත් නැහැ. දැන් මේ තියෙන්නේ පටල වාඩිලා වාඩිලා ඉන්න බව දාන්න. එලා නිදිමතක් එනවාද කියලා බලන්න. නිදිමතක් එන්නේ නැහැ. ඒක අතීතයේ පිළිබඳ පශ්චාත්තාවයක් හෝ අනාගත පිළිබඳව සීනමවන ගතියක් තියෙනවා. වර්තමාන හිත නැහැනේ. මම දැන් මෙතන නෙවෙයිනේ. ඒකෙන් මේක කරලා නිවන් දකින්න පුළුවන්ද කියලා හැකයක් පහළ වෙනවනම් ඒත් මම දැන් මෙතන නෙවෙයි. ඒ නිසා එක චිත්තක්ෂණයක කවුරු හරි මේ වාඩි වෙලා වාඩි වෙලා බව දන්නවනම් අපිට කියන්න පුළුවන් මේ අවිජ්ජාම් පහම් භික්කවේ සහාරං වදාමි කෝච භික්කවේ අවිජ්ජා ආහාරෝ පංච නීවරණාතිස්ස වචනීය මහණනි මේ අවිද්‍යාව ආහාර සහිතවයි පහළ වෙන්නේ අනාහාරව පහළ වෙන්නේ නැහැ මොකක්ද ආහාරේ මේකට ආහාරය වෙන්නේ නීවරණ ධර්ම මේ මම දැන් මෙතන කියන තැනට වාඩි වෙලා හිත ගත්තොත් අන්න ඒ චිත්තක්ෂණයේ තර්කය කරලා පෙන්වන්න පුළුවන් නීවරණ එකක්වත් නැහැ. එතකොට සැකේකුත් නැහැ, අවිද්‍යාවකුත් නැහැ. හිත අන්ධබන්ද නැහැ. වෙන කෙනෙක් ගැන හිතනවත් නෙවෙයි, වෙන තැනක් ගැන හිතනවත් නෙවෙයි. මෙතන ඉන්න බව දන්න. නමුත් කවුද පිළිගන්නේ මේක වටිනා චිත්තක්ෂණයක් කියලා? ගොඩනෙක් භාවනාව කියලා හිතාන ඉන්නේ ගෝධනෙක් භාවනා ප්‍රාර්ථනා කරන්නේ මහට පෙරවිසු කඳපිලිවෙත දක්නා ඥානෙ පහළ වෙනවනම් අන්න භාවනාව. අනුන්ගේ හිත් දක්නා නුවණ පහළ වෙනවනම් අන්න භාවනාව. දිබ්බ චක්ක දිබ්බ සෝත පහළ වෙනවනම් අන්න භාවනාව. වතුරට ඇවිදින්න පුළුවන් නම් අන්න භාවනාව. අහසේ යන්න පුළුවන් නම් අන්න භාවනාව කියලා මේ මොකද්දෝ එකක්. එහෙම නැත්නම් මේ ආශ්චර්ය ධර්ම මැජික්. গুপ্ත විද්‍යාවල් හිතානේ. නමුත් සරුවඥාන්සේ පෙන්නන්නේ තැනක පట్టලව වාඩි වෙලා සීලයක් අරගත්ත මිනිස්සෙක් මම දැන් මෙතන ඉඳගෙන ඉන්නවා කියන චිත්තක්ෂණය සමාදම් වෙන්න පුළුවන් නම් එහෙම ඇවිල්ලා එතන සමාදම් වෙන්න පුළුවන් නම් ඒක චිත්තක්ෂණයකින් නම් මේ මෙච්චර විසද භාවයක් කෙන එකක් නැහැ. චිත්තක්ෂණ රාශියක් යන්න පුළුවන් නම් විනාඩි දෙක තුනක් මම දැන් මෙතන ඉන්නවා කියලා. ඒකෙන්ම දැක ගන්න පුළුවන් අන්න එවැනි මම දැන් මෙතන ඉන්නවා ඉන්න බව දන්නවනම් නිවරණ අඩුයි. එනවනම් දන්නවා මගේ හිත ඊයට යනවා. ඊයට ගියානම් පශ්චාත්තාපය තමයි. මගේ හිත හෙටට යනවා අනාගත සැලසුම් හදනවා. ඒ කුක්කුච්චේ තමයි. උද්දච්චේ කුක්කුච්ච දෙක. නැත්නම් නින්දට වැටෙනවා. ආයෙනම් තීන මිද්දී. අනේ මට මේ gedara හිටියානම් මට මේ සැප ආසනයක ඉන්න තියුණා නිනින්දකින් මේක රැයට කණ්ඩත් නැහැ මේ උප්පු. පුටුවක් උඩ ඉඳගෙන උලව හිටි හිටියා වගේ කියලා මේකට වෛර කර කර ඉන්නවනම් ආ එතකොට ව්‍යාපාරය. නැත්තම් ගෙදර හිටියානම් දහසකුත් එකක් රාජකාරී කරන තුරු අද්දේකවත් හොදාගෙන ඉන්න හම්බ වෙන අනේ යන්තම් ඇති මට අතක් පිට අතක් යන්න හම්බුණා කියලා ආසාවක් පහළ වෙනවනම් එතකොට කාමච්ඡන්. එක එක එක එක කන්දේ ගල වෙහිරුවා වගේ දිගට යනකොට තේරෙයි. මෙව්වා තමයි ගැඹුරු ධර්ම පින්වත්. එහෙම නැතුව මෙව්වා මේ නීවරණයක්වත් මොකක්වත් නෙවෙයි. ඉතින් මෙව්වා දකින්නකොට පැකිලෙන්නවත්, ඇඹරෙන්නවත්, නලියන්නවත් දෙයක් නැහැ. අඩු ගානේ විවේක වෙලා සීලයක් කරන අරණ්‍යගත වෙලා ඉඳගෙන ඉඳගෙන ඉන්නා බව දැනෙන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරලා. හරි ගියොත් මම දැන් මෙතන හරි ගියොත් අපිට හිතන්න පුළුවන් ආ එහෙනම් දැන් නිවරණ නැහැ. ඊට පස්සේ නිවරණ එනවනම් එක එක එක එක එකින් එක එකින් එක වෙන් කර කර දැනගන්න ගොඩක් කල් යනවා. නමුත් දැනගත්තත් නැතත් මේ ක්‍රමයෙන් ඇර නිවන අවබෝධ කරගන්න අවස්ථාවක් එන්නේ. ඒක නිසා මේ යෝගාවචරයෙන් අහලා බැලුවොත් දැන් මේ ඉඳගෙන ඉන්න පුළුවන් පුළුවන්. ටික වේලාවක් ඉන්න මොකද? ටික වේලාවක් ඉන්නකොට මට එක්ක හිතවිලිය. නැත්තම් මට සද්ද ඇහෙනවා. නැත්තම් මට වේදනාව දැනෙනවා කියනවනම් ඒ යෝගාවචරයට උනන්දු කරවන්න ඕනේ මට නැවත නැවත ඉඳගෙන ඉන්න බැරි වෙන කාරණාව හිතවිලිමද නැත්තම් සද්දෙමද නැත්තම් වේදනාවමද කියලා එක එක එක එක අල්ලගෙන බැලුවොත් මේ මෙතන ඉන්න 30ක් ඉන්නවනම් 30 දෙනාගෙන් අහුවොත් 30 දෙනා උත්තර 30ක් දෙයි. ඒ කියන්නේ අපි 30 දෙනා 30 දෙනෙක් කියන එකයි කාරණාව. නමුත් මේ කියන කාරණාව මේ පුද්ගලයා කවුද කියලා අවබෝධ කරගන්න පුද්ගලයාගේ රුචි අරුචි ගන්න දැනගන්න පෞරුෂත්වය දැනගන්න විශාල තොරතුරු රාශියක් ලැබෙනවා. ඉතින් කවුරුද දැනගත්තට නම් තමන් දැනගන්න ඕනේ මට භාවනා කරන්න බැරි සද්ද නිසා. මට භාවනා කරන්න බැරි වේදනාව නිසා. මට භාවනා කරන්න හිතවිලි නිසායි කියලා මම ওই නිල්ලඹ ගියාට පස්සේ කොඩින් මහත්තයා උගන්වපු එකක් තමයි භාවනා කරපු එකනා විතරයි දන්නේ හිත පවත්වා ගන්න බැරි බවත් බැරි වෙන්න හේතුව සද්ද නිසා බවත් වේදනා නිසා බවත් හිතවිලි නිසා බවත් අරයට සද්ද මට නම් වේදනා අරයට හිතවිලි මට නම් හි වේදනා ආදි වශයෙන් මේ පුද්ගල බෙහෙදයක් තියෙනවා මේක විශාල සොයා ගැනීම අපේ ජීවිතේ පළවෙනි වතාවට දවස් ගාණක් භාවනා කරනකොට කී හැකි මගේ චරිතේ විතක්ක චරිතය හිතවිලි වැඩි. මගේ චරිත ද්වේෂ චරිතයක් වේදනාව වැඩි නිසා හිත තැවෙනවා. නිසා සද්දෙට තරහ යනවා. මෙන්න මේක අවබෝධ කරනවා කියන්නෙම අපේ කවදාකවත් නැති විදිහට මම කියන්නේ කවුද කියන එක අවබෝධ කිරීම. ඉතින් මේ නිසා මේ එක තැනක වාරිලා මම දැන් මෙතන ඉන්නවා කියන එකමත් මහ විශාල ජයග්‍රහණයක් කියලා හිතා ගන්න. හැබැයි මේකට වෛර කරනකොට මේක නොදකින්න පතන් කියනකොට ඒක භාවනාවක් වෙන්නේ නැහැ. ඒක කාගවත් දෝෂිකුත් නෙමෙයි අකුසල කර්මිකුත් නෙමෙයි මේක නැති මිනිහෙකුත් ලෝකේ නැහැ. නමුත් මේක හරියට කැඳේ ගල බෙහෙරුවා වගේ මට තියෙන්නේ අරයාගේ එක නෙමෙයි මේකයි කියලා හරියට තේරුම් බේරුම් කරලා කාටද කියන්න පුළුවන්කමක් තියෙනවා. ගුරුවරට කියන්න පුළුවන්කමක් තියෙනවනම් ඒක හරියම නිර්ආංකාර අහිංසක උත්සාහයක ප්‍රතිඵලයක්. හැබැයි මේක නෙවෙයි භාවනා කරන අපි මෙහෙම ඉන්නකොට පట్టල උණයි කියලා හිතමු. ඊට පස්සේ අපි ආස්වාස ප්‍රසවාස වැටුණයි කියමු. හුස්ම ගන්න වෙලාවදී ගන්න බව දාන්න. පිට කරනකොට පිට කරන බව දන්නවනම් අර මම දැන් මෙතන කියනකට වඩා තීව්‍ර බවක් තියුණු බවක් සතියේ තියෙනවා. සමාධියේ තියෙනවා. අන්නේ වෙලාවේදී එක හුස්මක් එක ආශ්වාසයක් ගන්නකොට ආශ්වාස කරන බව දන්නවනම් අඩු යන්නේ එක ප්‍රශ්වාසයක් මේ ප්‍රශ්වාස කරන බව දන්නවනම් ඒ චිත්තක්ෂණයේ කිසිම නීවරණයක් තියෙන්න බෑ. දැන් මේ ළඟදී කීප දවසක් ඒ නිදර්ශනේ මතක් කරා. ඔය දැන් ඔය මේ ඇවිල්ලා ඉන්නේ දායක කණ්ඩායම අපි කියමු. ඒ කට්ටියට සමහරට දවල් 12ට විතර යනවා උඩට. ගිහිල්ලා හම් වෙලා කතා කරනවා. සමහරට ඉතින් ඇත්තෝ මම අවුරුදු මෙච්චර ගාණක් දාන ජීව කෙනෙක් කියලා දාන ගැන බොහොම අගේට ආඩම්බරයට කතා කරනවා. ඉතින් මම කියන්නේ දාන දෙන මිනිස්සුන්ට අපි නිසන් වනේ මායින් කරන්නේ නැහැ. මායින් කරන්නේ භාවනා කරන අයට විතරයි. මෙතන ඉන්න කට්ටිය කවුරුර භාවනා කරලා තියෙනවද? නෑ කවුරුත් නෑ. කොච්චර කල් දාලා දෙනවද? අවුරුදු 40 ගණන් දාන දීලා තියෙනවා. ඉතින් බානොට දාන්නේ කාපු අපි ණයයිනේ. අපි ඒගොල්ලන්ට මොනවක්වත් දීලා නැහැ. ඒගොල්ලෝ අපිට කන්න දීලා ගිහිල්ලා තියෙනවා. අපිට යුතුයකමක් තියෙනවා යත්තන්න කියලා දෙන්න ওই දාන දෙනවට වැඩිය සිල් රකින්නට වැඩිය භාවනා කරන්නේ කොහොඳයි කියලා. ඉතින් කලයේ මුණින්නවල තිනකොට වතුරක් කෙරුවට අහන්නේ නැහනේ. ඉතින් ඒකට ප්‍රයෝග කරන්න ඕනේ. ප්‍රයත්න කරවන්න ඕනේ. මේවා පෙළ ගැහිලා යන සිල් මට්ටම් දිනේ දිගට දිග මේ පිං මට්ටම් දිනේ දිගට දිගට කරන්න ඕනේ. ඉතින් එහෙම ප්‍රශ්න කරගෙන කරන යනකොට හිටිය සෙනගේ එක්කෙනෙක්වත් භාවනා කරනකොට ඇව්වට අත උස්සන්නේ කරලා නැහැ. ඉතින් නමුත් මං ගෝයි ඉතින් අපි ණය නැති වෙන්න අපි ඔයත්තන්ට ගෙදර ගෙනියන්න මොනවද දෙන්න ඕනේ නිසා මේ භාවනාව පිළිබඳව අපි සාකච්ඡා කරන එකයි මේ වෙලාවේ කරන්නේ. කවුරු හරි ඉන්නවද මෙතන අඩු ගන්න වරුවකට එහෙම නැත්නම් පොයේ දවසකට ගිහිල්ලා භාවනා කරපු කෙනෙකුට අම්මා කෙනෙක් අත ඉසුවා. අනේ ස්වාමීන් වහන්සේ මං එච්චර ලොකුවට භාවනා කරලා නැහැ. හැබැයි මේ පොයේ දවසක හාමුදුර කෙනෙක් කියපු බණක් අහලා මං ටිකක් උත්සාහ කරලා තියෙනවා. මං අම්මා අම්මා කැමතිද මේ භාවනාව මොකද්ද කියලා අනිත් පිරිසට කියන්න. අනේ ස්වාමීන් වහන්සේ මම එච්චර භාවනා ගැන දන්න කෙනෙක් නෙමෙයි. නමුත් අපේ හාමුදුරුවෝ මට කිව්වේ මලක් තිබෙන තරම්වත් ආනාපානයක් කරලා තියෙනවනම් ඒක තමයි මුළු ජීවිතේම කරමු ලොකුම පිංකම කිව්වයි. මලක් අතර කරන ප්‍රමාණයක්වත් ආනාපානේ 100න් හිටියානම් ජීවිතේටම කරමු ලොකු පිංකම එකයි කියලා. එච්චර තමයි මට කියන්න අපි බලන්න ඕන දවසකට හුස්ම මෙච්චර ගාණක් ගන්නවා කීයක් සතියෙන් ගන්නවද කියලා. කීයක් අසතියෙන්. ඇයි මේ අසතියෙන් ගන්නෙ? කාමච්ඡන්දේ නිසාමයි. ද්වේෂේ නිසාමයි. නිදිමත නිසාමයි. කුකුස්සකපාරකම් නිසාමයි. වෙන නිසා එකක් නෙමෙයි. මේ නීවරණයන්ට පහඳින ගතිය නිසා අපිට හිතක් එන්නේ නැහැ. අඩු ගානේ මලක් කියමින තරම්වත් එක හුස්මක් සතියෙන් ගන්න. ඒ මොකද දන්නවද? අපි දන්නේ නැහැ. එවැනි හුස්මක් එකක් හෝ සතියෙන් ගත්තොත් ඒකේ තියෙන නීවරණතර ගතිය සහ අවිද්‍යාවට උදව් නොකරන ගතිය පිළිබඳ බුදුහාමුදුරණ තරම් වැටහිමක් අපිට තියෙනවා නම් අපි කවදාකවත් GestureDetector ගත කරා සක්මන් කරත් පරියන්කේ හිටියත් වර්ධින දේවල් ගැන කතා කරන එකක් නෑ. අඩු ගානේ ජීවිතේ පළවෙනි වතාවට අපි එක හුස්මක් සතියෙන් ගත්තා. එක හුස්මක් ආස්වාසයෙන් ප්‍රසවාසයෙන් වෙන් කරගත්තා කියලා ගත්තොත් ඒකට සලකන්න ඕනේ ශක්විත රජ කෙනෙක්ගේ ඔටුන්නේ මිනි කොණ්ඩලේ වාගට සලකන්න මෙන්න මේ විදිහටයි අපි එක දවසේ එක චිත්තක්ෂණයක් හරි හොඳ පැත්තට දාගන්න ඔය කටුකුරුන්දේ ස්වාමීන් වහන්සේ මතක් කරන වෙලාවක සද්දන්ත කුලේ ඇතෙක් ඉදි කට්ටක් ගන්න හොඬේ දික් කරලා සූක්ෂම ඉදි කට්ටක් ගන්න කොහොමද? අතක පිටිපස්සේ හොඬේ කොන තියෙන පුංචි ඇඟිල්ලක්. ඕකෙන් ඉදි කට්ට ගන්න අමාරුට මේ මේ පිටුල් ගහ බිම දා ගන්න පුළුවන් ඕනේ සෙල්ලමක් කරතැයි නම ඉදිකට ගන්න අමාරු. නමුත් අපි හිතමු ඇතෙක් සද්දන්ත කුලයේ ඇතෙක් ඌ උත්සාහය පෙන්නනවා දක්ෂකම පෙන්න ඉදිකට ගන්න. ඒ වගේ තමයි අපි මම ඊ අපි අර බලපු චිත්‍රපටියේ පෙන්නවා අවුරුදු 70ක් විතර ජීවත් වෙන කෙනෙක්ගේ හෘද වස්තුව බිලියන් 2කමාරක් ගහිනවයි කියලා. ඒ වෙනකොට හුස්ම 13 කෝටියක් අරගෙන අපි අවුරුදු 100ක් ජීවත් වෙන හුස්ම 13 කෝටියක් කරන්නේ. අඩු ගන්න එක හුස්මක් සතියෙන් ගන්න. අවුරුදු 100ක් ජීවත් වෙච්චි කොච්චර සෙනගැද්ද එක හුස්මක්වත් සතියෙන් ගත්තේ නැති. ඉතින් අපි මේ වගේ තැනකට ඇවිල්ලා අටසිල් සමාදන් වෙලා ආරණ්‍ය ගත වෙලා ලක්ෂ වාරයක් කරදුනයි කියන්නේ එක දවසක හරි මම ආස්වාසය කරනකොට ආස්වාසය දන්නවා. ප්‍රස්වාසය කරනකොට ප්‍රස්වාසය දන්නවා කියලා. මේක අගේ කරන්න දැනගත්ත දවසේ තමයි අපි අපිට මෛත්‍රී කරන්න පටන් ගන්න. අත්ත කුසලේ පටන් ගන්න එතනින් තමයි. එත කම්ම කරන්නේ කාම රාජිනියගේ කාම රාජධානියේ බත් බැලියෝ වගේ නීවරණ වලට පහඳින එකමයි. මම කරන පාවිච්චි කරන වචනේ කඹරනවා කියන්නේ. මුගදෙනෙක් කැමති නැහැ ඉතින් ආම්දුර කෙනෙක් ඒ වගේ වචන බනට පාවිච්චි කරනවා දකින්න. නැත්තම් රිදෙන්න ඇටොක් කනින්න ඕනේ හිල් වෙන්නම ගහන්න. එතකොට තමයි ටිකක් රිදෙන්නේ. මොකද්ද මේ උදේ ඉඳලා හැන්ද වෙනකන් අපි කරන්නේ? මොකද්ද මේ සංසාරේ ඇවිදවිද මෙතෙක් කල් කෙරුවේ? අඩු ගානේ මේ ගෞතම සීල සම්බුද්ධ ශාසනයවත් දැනගෙන මේ අවිද්‍යාවට පොහොර නොදාන්න එක චිත්තක්ෂණයක් දීවරණයෙන් තොරව ගත කරන්න එක හුස්මක් අරගන්න. ඊගාව හුස්මට ප්‍රසවාසයක් වෙච්චවෙයි බැගෑ වෙලා යාප් වෙලා අනේ මට තව එක හුස්මක් දකින්න ලැබේවා තව එක ආස්වාසයක් දකින්න ලැබේවා. තව එක ප්‍රස්වාසයක් ලැබෙන්න ලැබේවා කිව්වොත් ඒ මාස කොච්චර සතුටු වෙයිද? එක දිගට හුස්ම රැලි හතරක් පහක් දැකපු දවසේ. ඒ මොකද දිගට සතිය තියෙනකොට තමයි එක චිත්තක්ෂණයක සතිය නැතුව නෙවෙයි. එක චිත්තක්ෂණ සතියාවට සතිය තියෙන බව දන්නේ. චිත්තක්ෂණ 3 4ක් යනකොට සතියේ ඉන්නකොට සතියේ ඉන්න බව දන්න ආඩම්බරේනවා. මේක කරන්න බැරි කෙනෙක් ඉන්නවද කියලා බලන්න මේ ලෝකේ. සරුවත්යන්සේ කොච්චර අපිට අනුකම්පාවෙන් කොච්චර අපකරේ කරුණාවෙන් කිව්වනම් මල පහ කරනකොට මල පහ කරන බව දන්නවනම් මුත්‍රා කරනකොට මුත්‍රා කරන බව දන්නවනම් සම්පජඤ්ඤය තමයි. උච්චාර පස්සාව කම්මේ සම්පජානකාරී හෝති. ඉදිරියට යනකොට ඉදිරියට යන බව දාන්න. පස්සට එනකොට පස්සට එන බව දාන්න. පැත්ත බලනකොට පැත්ත බලන බව දාන්න. ඉස්සරහා බලනකොට ඉස්සරහා බලන බව දාන්න. අත නමනකොට අත නමන බව දානවා. අත දිගානකොට අත දිගාන බව දානවා. සිවුරාඳිනකොට සිවුරාඳින බව දානවා. පාත්‍රය ගන්නකොට පාත්‍රය ගන්න බව දානවා. මේන්න මේ ටික දන්න. ඒ දන්න චිත්තක්ෂණය අපි නීවරණට උදව් කරන්නේ, අවිද්‍යාවට උදව් කරන්නේ. පුළුවන් තරම් අර ඇතෙක් සද්දන්දු කුලයේ ඇතෙක් ඉදි කට්ටක් ගන්න දඟලනෝගේ දවසට එක චිත්තක්ෂණයක්වත් කොට ගන්න මලක් කිඹින තරමටවත් හුස්මක් සතියෙන් ගන්න පටන් අරගත්තොත් මේක එක දවසක් ජීවිතේට හඳුන්ලා දුන්නොත් නිවන් දැකලා මිසක් නතර වෙන්නේ මේ විප්ලවීය වෙනස මේ හැබෑ වෙනස එක දවසක් අපේ ජීවිත හඳුන්ලා දුන්නොත් ඒක අයින් කරන්න පුළුවන් జగතික ලෝකේ එදා ඉඳලා මේකට ක්‍රමසහවිදි අපි හොයන්න පටන් ගන්නවා. මෙන්න මේ පළවෙනි පළයිර තමයි බුදුහාමුදුරුවෝ ඉතාම ගෞරවයෙන් ආධුනිකයාට මුදුන්මල් කඩක් වගේ සලකලා කියන සතිය කියන්නේ මෙන්න මේ හැමදම අතේ තියෙන එකක්. නොසලකන එකයි වෙලා තියෙන්නේ. සතියෙන් ගන්නව නම් හුස්මක්, සතියෙන් හිට කරනව නම් හුස්මක්, සතියෙන් තියනව නම් වම් පාය, සතියෙන් තියනව නම් දකුණු පාය. සතියෙන් ඉස්සරහට යනවා නම් පස්සට එනවා නම් කනවා නම් බොනවා නම් යනවා නම් එනවා නම් ඒ පුද්ගලයාට පස්සේ අහන්න සිද්ධ වෙයි Tamanගෙම කොයි එකද සතියෙන් කරන්න බැරි කියලා. එතකොට නිවන් දැකලා. එතෙන් දෙනකොට නිවන් දැකලා. දැන් බලන්නේ මොකද? අයියෝ ඉඳ ගන්න බෑනේ ඉඳ ගන්නකොට අර කෙනවනේ මේක එනවනේ කියලා අර වැරදි ටිකමයි සමාදන් වෙන්නේ. ඒ නිසා දවසක අපි නීවරණයන්ගේ තියෙන බරපතලකම දන්නවනම් කවදාකවත් එපා නීවරණයන්ට යට වෙන, බය වෙන, පච වෙන, පසෙන් පසට යන වචන කතා කරන්න. මගේ ජීවිතේ මම එක දවසක් භාවනා කරලා තියෙනවා. ඒ දවස ඇතුළත එක හුස්මක් මට සතියෙන් ගන්න පුළුවන් වුණා කියලා කියනවා මිස ඒ දවසේ සිතක්ෂණ මෙච්චර තුන තීරම් පරාදයි කියන වචනේ කියන්න එපා. අපි අඳුරු වලාවක තියෙන රිදී රේඛාව දකිනවා මිසක් වලාකුලේ අන්ධකාරය ගැන කතා කරන්න එක මුස්පේන්තු. නාස්තිකයි විනාශකාරී. අපි සමාදාන් වෙන්නෙම පව්. මේක තමයි පුත්තක් ජනයාගේ ස්වභාවය. ඒක තමයි ගෙනාවොද. ඒක තමයි අපි දන්න දේ. ඒක නිසා අපි අදහස් ඇති කරගන්න ඕනේ. ඇති හැකිකම් ඇති කරවු නැති බැරිකම් දුරු කරමු කියලා මට මතකයි ප්‍රේමදාස මහත්තයා ඉඳලා මුද්දරයක් ගහලා තිබුණා. අපි නීසරණ වනේ තියෙන එක ආප්තෝපදේශයක් තමයි හැකි සංඥාව කියන එක. ඔක්කොම බෑයි කියන. ඔක්කොම නෑයි කියන. ඒ උනට තමයි හැකි සංඥාව ගන්නවා. මේ හැකි සංඥාව කියන වචනේ අරගෙන තියෙන්නේ කර්ණීයමත්ත කුසලේන කියන මේ අපි මෙත්ත භාවනා කියන මෛත්‍රී සූත්‍රය කියලා කියන්නේ. කරණීයන් අත්ත කුසලේන යන්තං සන්තම් පදං අபிසමෙච්ච සක්කෝ. තමන්ගේ අත්ත සිද්ධිය සකස් කිරීම සඳහා කටයුතු කරන කෙනා කරණීයන් අත්ත කුසලේන අත්ත කුසලේ කිරීමට යන්තං සන්තම් පදං අபிසමෙච්ච යම් වූ සාන්ත පදයකට පත්වීම සඳහා තමන්ගේ අත්ත කුසලයේ සලකන කෙනා කරණීය මත්ත කුසලේන යන්තං සන්තම් පදං අபிසමෙච්ච සක්කෝ සක්කෝ කියන්නේ හැකි සංඥාව. මුළු පෘ탁ජන ලෝකෙම නැති බැරිකම් කතා කරනවා. පත්තරයක් අරන් කියවන්න උදේ ඉඳලා හැන්ද වෙනකන් අර මිනිහාගේ මේ මිනිහාගේ කුණු කන්දක්. රේඩියෝ එකක් අහන්න උදේ ඉඳලා හැන්ද වෙනකන් අර මිනිහා මේ කුණු කන්දක්. ටෙලිවිෂන් එක බලන්න උදේ ඉඳලා හැන්ද වෙනකන් කුණු කන්දක්. මේක අපේ කට්ටියට ටෙලිවිෂන් එක නොබලා ඉන්න බෑ බත් වේලක් නොකා හිටියා. ඒ තරම්ම කුණට කැමති, ඒ තරම්ම නීවරණ වලට කැමති, ඒ තරම්ම අවිද්‍යාවට පොර දානවා. පත්‍රේ බලන්න නැතුව ඉන්න උනොත් එහෙම අපි නිකන් හරියට අඟහරු ලෝකෙට ගිහිල්ලා දැම්මා වගේ. රේඩියෝ එක අහුන් නැත්තම් නිින්ද යන්නේත් නැහැ. ඒගොල්ලෝ කියනවා මට භාවනාවක් හරියන්නේ නැහැ අනේ. මට හිතවිලි පහර වෙනවා. මට වේදනාවක් දැනෙනවා. ඇයිද පුල්ලුවාන්තරන කුණු කන්දල් කවලා කවලා කවලා කවලා හිතට. ඒක නැති වෙනකොට කූඩල්ල කොටේ තිබ්බා වගේ. මේ වගේ තැනක ඉඳලා රේඩියෝ එකක් අහන්න නැතුව ඉන්න එකේ මොනතරම් පින්ද කියලා හිතා. පත්‍රය බලන්නේ නැතුව ඉන්නක මොන තරම් වටිනවද කියලා හිතන්නේ. ටෙලිවිෂන් එක පේන්න නැති කර නොදකින් නොපතන්න දෝමකින් කියලා ඉන්නේ කොච්චර සැපද කියලා බලන්න. අපේ ලොකු සාන්ත ලියලා තියෙන විවස්ථා පොතේ අසභ්‍ය ප්‍රවෘත්ති වලින් ගන්න ප්‍රවෘත්ති පත්‍ර අසලකටවත් නොගත යුතුයි කියලා. ඉතින් ඔයත් බින් කරගන්නේ මේ මේ දඹදිව ගිහිලා නෙවෙයි දන් දීලා නෙවෙයි පවු නොකර සිටීමේ. එක දවසක් ජීවිතේ පවු නොකර හිටියානම් ඒකල තුළ එහෙමත් වාඩි වෙලා එක චිත්තක්ෂණයක් ආස්වාසිය දන්නවනම් ප්‍රස්වාසිය දන්නවනම් වමක් දකුණක් දන්නවනම් බලාපොරොත්තුවක් ඇති කරගනි. ආ එහෙමනම් මට සිද්ධාර්ථ කුමාරයා පියුම් පිට වැඩියා වාගේ හත් පියවරක් වමෙන් දකුණට දකුණෙන් වමට වමෙන් දකුණට දකුණෙන් වමට වමෙන් දකුණට දකුණෙන් වමට වම කියනකොට පියවර හතක් සතියෙන් ගියානම් ඇත්තට සිද්ධාර්ථ කුමාරයාගේ අපියුම් පිට වැඩියට වැඩිය වටිනවා එක පළවෙනි දවසේ තමයි පියවර හතක් එක දිගට සක්මන් කරපු දවස. ඒලම බබෙක් උපදිලා ඉස්සල්ලාම උපන්න බවට බබා ගාලා චරෑස් ගාලා සද්දයක් ඇති කරනවානේ. ඒහා එතකොට ළමයා ජීවත් වෙන බව දානවා. ඒ වගේ ජීවයක් තමයි එක හුස්මක් ගන්නව නැත්නම් කියන්න තියෙන්නේ අප්පමාදෝ අමතපදම් පමාදෝ මච්චුනෝ පදම්. අප්‍රමාදේ අමෘත පදයක් පමාදේ මරණයට හේතුවක් ඒ නිසා අපි හුස්ම ගන්නා වගේ ලෝකේ වැනෙනවට වැනුණට එක හුස්මක්වත් සතියෙන් ගන්න නැත්නම් අපේ ජීවිතේ මලාහා සමානයි. සතියෙන් යුක්ත එක හුස්මක් ගත්තොත් පණ තිබ්බා වගේ තමයි. නිසා අදිෂ්ඨාන කරගන්න දවසට එක හුස්මක්වත් සතියෙන් ගන්න. එක අඩියක්වත් සතියෙන් යුක්තව තියන. ඒ තියෙන තින චිත්තක්ෂණය පාස නීවරණයෙන් තොර වෙනවා. අවිද්‍යාවට පොහොර නැතු වෙනවා. ආහාර නැතු වෙනවා. ඊට පස්සේ අපි අදිෂ්ඨාන කරනවා මම පාරමිතා පිරුවා සත්තයි නම් දන් දුන්නා සත්තයි නම් මනුසාත්ම භාවයේ ගිය ආත්ම පෙන්කරුවා ලැබුවා සත්තයි නම් මෙන්න මේ හුස්ම තව එකට මේ සතිය මේ පියවර තව එකට මේ ඉදිනදා වැඩ කරනකොට එක චිත්තක්ෂණයක් තව වැඩිපුර ධාන ධාන ධාන ධාන යන්න පටන් අරගත්තොත් මම නැවතත් ප්‍රකාශ කරනවා මේ හැබෑ වෙනස ජීවිතේ එක දවසක් අඳුරලා දීපු මිනිස්සයා නිවන් දැකලා මිසක නතර වෙන්නේ. එදාට තේරෙනවා අපි ඉන්නේ නිවන් වරා යන ගමනේ කියලා. ඒ මොකද මේ අවිද්‍යාවේ භයානකම තේරෙන්න පටන් ගන්නවා. නීවරණයන්ගේ දෝරේ ගලන ගතිය තේරෙන්න පටන් ගත්තට පස්සේ හැම ශක්තියක්ම හැම අදිෂ්ඨාන ශක්තියක්ම චිත්ත ශක්තියක්ම යොදවනවා පුළුවන් තරම් ඒක හිතවිල්ලක් දෙකක් නෑ හිතවිල්ලක් නෙවෙයි චිත්තක්ෂණයක් දෙකක් සතියෙන් නිවර්ණයෙන් තොරව අවිද්‍යාවට පොහොර නොදා ගත කරන්නේ. ඒ මොකද මේ අවිද්‍යාව කියලා කියන එක අපි සාමාන්‍ය නොදැනීම කියලා කිව්වට අටුවාව පිළිගන්නවා අවිද්‍යාව වාර දෙකකට තල දෙකකට මූණක් දෙකකින් දෙතෑවරව ක්‍රියාත්මක වෙනවා. මිච්ඡාපටිපත්‍ය අවිද්‍යාව සහ අපපටිපත්‍ය අවිද්‍යාව. අපපටිපත්‍ය අවිජ්ජා කියලා කියන්නේ සාමාන්‍ය නොදැනීම. මිච්ඡාපටිපත්‍ය අවිජ්ජා කියලා කියන්නේ වැරද්දක් හරි කියලා හිතාගෙන ඉන්නේ. මේක තමයි කපන්න බැරි දුර්ලභකම. අපි මොනවදෝ කුණු කන්දල් රාශියක් ඔළුවේ තියන මම දන්නවා මම මේකට දක්ෂයා මේක තමයි සත්‍ය කියලා විශාල කුණු ගොඩක් ඔළුවේ තියානින්. නැට අපි කියන දෘෂ්ටි කියලා. මති කියලා කියනවා. මේ මති ටික තියෙන තාකල් කවදාකවත් සත්‍ය ජීවිතේ සත්‍ය අපේ సంతානේ පළපදියම් වෙන්නේ. ඒ නිසා දැනට තියෙන කුණු කන්දල් හොදාරින්න ඕන. නොදන්නා දෙයක් තියෙනවා නම් බුද්ධහාමුදුරන් හරි බුද්ධ ශ්‍රාවකෙන් හරි අහගන්න ඕන. එතකොට මේ නොදැනීම දැනීම තුලින් අයින් කරන්න පුළුවන්. දන්නවා කියලා හිතාගෙන තකතිරුකම එහෙම නැත්නම් වංචනික බව අහිංසකමින් අයින් කරන්න පුළුවන්. එහෙම නැත්නම් නිහතමානිකමින් අයින් කරන්න පුළුවන්. කල්යාණ මිත්‍ර ආශ්‍රයෙන් අයින් කරන්න. ඒ නිසා අවිද්‍යාවත් එක්ක වැඩ කරනවා කියන එක එච්චර ලේසි වැඩක් නෑ. ඒක නිකන් රහත්ත්වතු කාර්යයක වැඩ කරනවා වගේ. ඒ නිසා අවිද්‍යාවට ඉඩ නොතබන්න එකයි අපිට අරසාව තියෙන්නේ. චිත්තක්ෂණයක් හෝ සතියෙන් ගත කරනවනම් ඇති හැටිය දකින්නවනම් එන්නේ එන්නේ එන්නේ අපිට අර අවිද්‍යාව මෝදු වෙන ගතිය. අවිද්‍යාව ඇවිල්ලා මේක වහලා ගන්න ගතිය. නීවරණයෙන් අපි ආවරණය කරන ගතිය ටික ටික කපන්න. ඒක අටුවාචාරින් වංශලා සඳහන් කරලා තිනවා අපි සංසාරේ පුරාවට ගෙන ආපු මේ මෝහ පටල ගොඩ ගැහුවොත් කෙලවර කරන්න බෑ. මේක හරියට ඇහි සුද බැඳුනා වගේ ගැටරක් ආවා වගේ. පේන පේන රූපේ දෙකක් කියලා පේනවා. අපිට පේන්නේ මේ ඇත ගාලා බලන්නේ දැකලා කියන්නේ කියලා. නමුත් ඒ ඇහි රෝගේ නිසා තියෙන්නේ. නමුත් එක චිත්තක්ෂණයක් සතිමත් වුණොත් අර සංසාරේ පුරාට ගෙනව මොහ පටලක් පන්න පුළුවන්. ඒ නිසා එක තැනකදී සරුවචාන්සේ සඳහන් කළා තියෙනවා මේ කෙලෙස් වලට අපි මෙච්චර පුරුද්දට ඇබ්බැහියට කෙලසන්න පුළුවන් වුණාට එක චිත්තක්ෂණක සතියෙන් ඒ සේරම කෙලස් කපන්න පුළුවන් කියලා. ඒ නිසා සියලු කෙලස් වලට වැඩිය සති චිත්තක්ෂණය බලවත් කියලා කියනවා. ඒක විචාර කරනකොට මට මතකයි උඩදී අපේ කටුකුරුන්දි ස්වාමීන් වහන්සේ මතක් කරා. ඒ ලංකාවේ හිටපු ඒ විජේ බාහු රජුරෝ ගජබා ගජබා රජුරෝ ඉන්දියාවට ගිහිල්ලා ඉන්දියාවේ සොල්ලින්න ගහලා රාජ්‍යයක් දිනාගෙන සොලි 20000ක් යුද්ධ සිර කරුවන් වශයෙන් වහලුන් වශයෙන් ලංකාවට ගෙනාවයි කියලා අපේ මහවංශය සඳහන් වෙලා තියෙනවා. අන්න ඒකෙදී ඉන්දියාව දිහාවට ගිය මුහුදු ළඟට ගිහිල්ලා නිල මහ යෝධයා ඒ චක්‍රායුධය තමන්ගේ දබරගිල්ල වටේ කරකොල කරකොල කරකොල ගහපුවාම මුහුදට මුහුද දෙබෑ වෙලා ගියාලු 20000ක් සෙනග එහාට යනකම් මුහුද ලඟුනේ නැහැ කියලා තියෙනවා. ඒ තරම් මේකෙන් ගැහුවලු අර චක්‍රායුධය. අපි සාමාන්‍යයෙන් ගැහුවොත් වතුර දෙබෑ වෙලා ඒකම එකතු වෙනවනේ. මෙයාගේ ගහපු ගැහිල්ලට මොහොතේ පතුරටම කපාන ගිහලා 20000ක් සෙනග එහා පැත්තට යනකම් මොහොත දෙබෑ වෙලා තියෙනවා. එහා පැත්තට ගිහිල්ලා රටට ගහලා දිනාගෙන ඒ රටින් 20000ක් එනකොටත් අර වගේම පාරක් ගහලා ලංකාවට ආවයි කියලා තියෙනවා. මෙන්න මේ සත්‍යයේ බලය අන්න නිටමා යෝධයාගේ චක්‍රායුධය වගේ. හරියට ගැහුවොත් ඕනම චිත්තක්ෂණයක දිග කෙලෙස් ධාරාව කෙලෙස් මුහුදම කපන්න පුළුවන්. අපේනි අපේ චක්‍රායුධේ නිලමහයෝදයා වගේ නෙමෙයි යනකම් එනකම් ඉඩ වෙන්නේ නැහැ. දිගෑරිච්ච ගමන් ආයෙ එකතු වෙනවා. නමුත් මේ වුණත් ලොකු හයියක් තේරුම් ගන්න ගැහුවත් වදිනවා. ඊට පස්සේ තියෙන ඊගා චිත්තක්ෂණ ගහන. ඊගා චිත්තක්ෂණ ගහන ගහන ගහන ගහන ගහන ගහන ගහන යනකොට අපිට හම්බ වෙයි චිත්තක්ෂණ 3 4ක් සතියේ. 4ක් 5ක් 6ක් 7ක් යන්න යන්න යන්න චිත්තක්ෂණ මල් මාලයක් වගේ එක දිගට ඇමිනෙන්ට ඇමිනෙන්ට තමයි මේකේ අවිද්‍යාව කැපෙන බව, නීවරණයන්ගේ තොර චිත්තක්ෂණය පවත්වන්න පුළුවන් බව ආදී විශ්වාස තමයි ඇති වෙන්න පටන් අරගන්නේ. ඉතින් මෙතනින් හුඟ දෙනෙක් මම දන්නවා මේට වැඩිය භාවනා කරලා සාමාන්‍ය විනාඩි 5 10 15 20 සතිය ආනපන පවත්වන්න පුළුවන් ඇත්තෝ ඇති. තමයි පැයක් දෙකක් විතර සක්මන් කරන්න පුළුවන් ඇත්තෝත් ඇති. එදිනදා ජීවිතේ දහසකුත් කටයුතු කරන ගමන් සතිය පවත්වන්න පුළුවන් ඇත්ත ඇති. ඒත් නිකන් මේ ඕනෑමට වැඩි ආඩම්බර වෙන්න යන්න එපා. මම මේ කිව්වේ මේ ආධුනිකයෙකුට ඇති වෙන බරපතල ප්‍රශ්න පිළිබඳව කතා කරේ. නමුත් හෙටාන්ද වෙනකොට මම ඒ ඇත්තන්ටත් ආමන්ත්‍රණය කරලා ඒ ඇති කරගත්ත සතියත් ඉස්සරහට ගෙනියලා කොහොමද අපි මේ නීවරණයාගේ තියෙනා වූ භයානක කෙලසන ගතියත් නීවරණ තොර වෙන්න පෙරෙන්න අවිද්‍යාව කොහොමද කෙන්චි වෙන්නේ, පුංචි වෙන්නේ, ගෙට්ටු වෙන්නේ, දුර්වල වෙන්නේ කියන එකත් ඉදිරියට ගෙන යන්න බලාපොරොත්තු වෙනවා. මට අවශ්‍ය වුණේ අද පළවෙනි දවසේ මේ පිටිය පොඩ්ඩක් සකස් කරගන්න. මේක කළ හැක්කක් බව තේරුම් අරගන්න. මේ කළ හැක්කක් බව තේරුම් ගන්න නම් සංසාර බය වැටහිලා තියෙන්න ඕනේ. සංසාර බය වැටෙනවා කියලා කියන්නේ අවිද්‍යාවේ ප්‍රමාණය. මිත්‍ර ස්වරූපයෙන් ගොඩ පෙරක දూరు වගේ ආවට ඒක කරන්නේම වංචනික වැඩ. කරන්නේම ෂටකම්. කරන්නේම මායාකම. ඒව හංගන්න හංගන්න වැඩේ. එනිසා අපි කල්යාණ මිත්‍රයන් ඉදිරිපිට සතියේ ඉදිරිපිට සරුවචනාංශයේ ඉදිරිපිට ධර්මයේ ඉදිරිපිට තවත් එපා වංචා ධර්ම වලට ගොඩ පෙරකොතුකම් දෙන්න. තවත් එපා මේ ෂට මායාවේ ගති වලට පොර දාන්න. අපි අපේ දුර්ලකම්, අපි අපේ තියෙන අඩුපාඩුකම් ධර්ම සාකච්ඡාවක නාමයෙන්, කල්යාණ මිත්‍රත්වේ නාමයෙන් සබ්‍රක්‍මචාරින් වහන්සලා ගැන සලකලා කටයුතු කරන්න කරන්න එලි වෙන්න වෙන්න වෙන්න ධර්මයේ බබලනවා. හැංගෙන්න හැංගෙන්න හැංගෙන කෙලෙස් වැඩෙනවා. ඒ ශාමේ දවස් 10 ඇතුළත අපි ධර්ම සාකච්ඡා මාර්ගයෙන්, කමඨාන් සුද්ධ කිරීම මාර්ගයෙන්, ධර්ම දේශනා මාර්ගයෙන් ඔක්කොම එකට එකතු වෙලා බලමුලුවක් ආකාරයෙන් මේ කෙලෙස් වලට විරුද්ධ යුද ප්‍රකාශ කරලා අපිට පුළුවන් ප්‍රමාණයෙන් අපි හැබැයි මේක ඉදි කරන්නේ සම්ප්‍රදාන වල සටනක් නෙමෙයි, ගරිල්ලා සටනක් දෙන්නේ. සංගවිසිට පහර දීමක් කරන්න. මොකද කෙලෙස් අපිට ගහන්නේ තැංගිලා. අපිත් සාරුවචනanse දීපු ක්‍රමයේ හැටියට එන්නකන් ඉඳලා මතු වෙනකන් ඉඳලා නොකවුට් වෙන්නම ගහනවා අය වැටිලා නැගිටින්න බැරි වෙනකම්ම එත්තකන් කන. එත්තකන් කන. අපි තනි තනිවම මේ සමූහයක් වශයෙන් කටයුතු කරාට අදාළ කෙලස් ටික තනි තනිවමයි කටයුතු කරන්නේ. මුහුණ දෙන්නේ අපි අපිට අදාළ කෙලෙස්. නමුත් අපි එකතුව සාමගිකව කටයුතු කිරීමෙන් එකිනෙකාට එකිනෙකා අන්‍යෝන්‍ය ප්‍රත්‍ය වෙන්න උත්සාහ කරනවා. ඒක නිසා අද දවසේ ධර්ම දේශනාව සම්පින්දනය කිරීමක් වශයෙන් මම මම කියන්න බලාපොරොත්තු වෙන්නේ එක පරියන්කයක එක චිත්තක්ෂණයක් සතියෙන් හිටියානම් ඒක ගැන විතරක් කතාකරනද වැරදි චිත්තක්ෂණ ගැන කතා කිරීම පවක් කියලා හිතා ගන්න. නීවරණයක් කියලා හිතා ගන්න. එහෙම දේවල් Tamange සද්ද කෝෂයෙන් අයින් කළා දාන්න. නෑ බෑ කියන දේ කියන්න එපා. ඇති හැකිය කරන්න පුළුවන් හැටි ගැන කතා කරොත් අපි ශාසනය කරන ජීවත් වෙන අප්‍රමාද ධර්මයේ වඩන සීල සමාධි ශික්ෂා වඩන කෙනෙක් වාටපත් වෙයි. එතකොට ඇතුළත ශාසනයේ ක්‍රමක්‍රමයෙන් ක්‍රමක්‍රමයෙන් එළි වෙන්න පටන් ගන්නවා. එතකොට බාහිර ශාසනයේ ඉබේ හැදේ. අපි මේ වෙලාවට අපි බෝධි පූජා පවත්න්නේ ගෙජ්ජි හොල්ලන්නේ නැහැ, බෙර ගහන්නේ නැහැ, කොඩි උඩ දාන්නේ නැහැ, මොනවත් නැහැ. ඒ නිසා හුඟ දෙනෙක් කියනවා මේ අපි තනියම නිවන් දකින්න හදන මේ ආත්මార్థකාමී වැඩක් කරන්න කියලා. නමුත් ඒ ඇත්තට මතක් කරලා කියන්නේ අපි අප චිත්තසංතාන තුළ මේ සීල සමාධි ප්‍රඥා වඩනකොට ওই බාහිර සාසනයේ කටයුතු ඒ ඇත්තන්ට වැඩිය හොඳට මේකේ කෙරෙනවා. නිසා හිතන්න එපා අපි මේ නිවන් තනියම නිවන් දකින්න හතන වැඩක්වත් නැත්නම් සරුවචන් වහන්සේ ඒ කියාපු ඒ ආගම අතහැරලා ධර්මයෙන් විතරක් යන්න හදන වැඩක් කියලා හිතන්න එපා. අපි ආගම අතහැරලා නැහැ. අපි මේ වෙලාවේ බරපතල වැඩ කෙරිලා තියෙන අපි උත්සාහ කරනවා පුළුවන් තරම් ලද අවස්ථාවේ චිත්තක්ෂණ කීපයක්වත් සතිය පවත්තන්න ඒ සතිය අපි වෙනුවෙන් කරණ තියෙන දේ සලකා දේවි ඒක ਸਰවඥාන්සි කියලා තියෙන සතික්වා හම්බෙක්කවේ සබ්බත්තිකං වදාමි කියලා. මහන්නේ මේ සතිය සියලු තන්නේ අපේක්ෂා කට යුතුයි සියලු සාපත සලසලා දෙනවා කියලා. ඒ නිසා අපේ අපේ ජීවිතේ වෙන්න ඕනේ ලදලද අවස්ථාවේ ලදලද චිත්තක්ෂණේ සතිමත් වෙන්න. ඉතින් අද ධර්ම දේශනාවත් එවැනි සතිය වඩනායට ශක්තියක් ධෛර්යයක් බලයක් වේවා කියන ප්‍රාර්ථනාවෙන් ධර්ම දේශනාව මම මෙතන නතර කරනවා. ශිර දිනාටම සැනසීම උදා වේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා. ඉතින් අපි පැය කමාරක පමණ කාලයක් ධර්ම දේශනාව සඳහා අරගෙන තියෙනවා. ඉතින් මම ආරාධනා කරනවා තව ටික වෙලාවක් යනකම් අපි මේ ධර්ම දේශනාව සම්බන්ධ හෝ Taman දවසේ කරපු භාවනාව පිළිබඳව හෝ නැත්නම් මේ වෙලාවේ කතා කෙරුවොත් හොඳයි හෝ කියලා හිතන ප්‍රශ්නයක් ප්‍රකාශනයක් හෝ ධර්ම කාරණාවක් තියෙනවනම් ධර්ම සාකච්ඡාව වෙනුවෙන් ඉදිරිපත් කරන්නයි කියන්නේ. ධර්ම සාකච්ඡාවක නාමයෙන්. ඔව් පොඩි ආමරගේ ප්‍රශ්න තියෙන්නේ සක්මණේදී පරියංකේදී හිතවිලි ගොඩක් කියන්නේ තමන්ගේ නිරීක්ෂණය කියනවා තමන්ට හුඟක් හිතවිලි එන එක තමයි මේ ප්‍රශ්න වෙලා තියෙන්නේ කියලා. එතකොට මේ එක ප්‍රකාශනයක්ද ප්‍රශ්නයක්ද? මොකද්ද ප්‍රශ්නේ? ඔව් මම සභාවෙන් අහනවා අපිට ප්‍රශ්නයක් මතුවලා තියෙනවා භාවනා කරලා අවංකව කටයුතු කරලා කියනවා මට හිතවිලි එන එක තමයි ප්‍රශ්නේ කියලා. ඉතින් මේක සඳහා දෙන උත්තරේ මොකද්ද කියලා අහනවා. කවුද කැමති පොඩි හැමරට උදව් කරන්න? අපි මෙහෙම කෙරුවොත් හොඳයි කියලා හෝ මේකට උත්තරයක් උත්තර බඳින්න කවුද කැමති? එක්කෙනෙක් එක්කෙනෙක් කවුරු කතා කරනවෝ? මොකද්ද හිතවිලි හඳුනා ගන්නවා කියන එකෙන් අදහස් කරන්නේ? ඔව් එතකොට අපි මේ පොඩි හැමරණ දාලා බලමු. මේ ඉන හිතවිලි වල ආරයක් හැඩයක් තියෙනවද මේ රාග හිතවිලි, ద్వේෂ හිතවිලි, මෝහ හිතවිලි වශයෙන්. එහෙම නැත්නම් ඒ හිතවිලි දිහා බලනකොට Taman එහෙම හිතවිලි අඳුනා ගන්නා ස්වරූපයෙන් බලන්නේ නැත්නම් මේව නොදකින් නොපතන් කියලා තරහින්ද බලන්නේ. බඩක් කියනවනම් ඔය ද්වේෂය තමයි ඉතින් කිව්වත් නැතත්. ඕකට තමයි අපි පොතේ ද්වේෂය කියලා කියන්නේ. එනිසා ඒ උත්තරෙන් පැත්තක් ගන්න පුළුවන්. මොකද මේ හිතවිලි ආවට ඒක නොදකින් නොපතන් කියලා අයින් කරන්න මේ එන්නේ මොකಾದ මොකද්ද එන පණිවිඩය කියලා එයාගෙන් අහගන්න ඕන. මං එන්නුඹට රාග ඇති නෑ හොඳයි. මං එන්නුඹට ද්වේෂය ඇති නෑ හොඳයි. මං එන්නුඹට මෝහය ඇති කරන්න කියලා පණිවිඩකාරයගේ පණිවිඩය ගන්න නැතුව පණිවිඩකාරය එලවන්න පටන් අරගත්තොත් ඔයා නිතරම එන්න ගන්නවා. දිග්ගටම ඉන්න පටන් ගන්න. ඒ නිසා කතා කරලා කියන්නේ අපි පොඩ්ඩක් වාඩිලා තේ එකක් බමු බුලත් ටිකක් කන්නකෝ. උඟ ඉඳලා නෑවේ. මොකද කණේ කිය ආපු මොකටද ඇයි ආවේ කියලා අහන. ඒ කියන්නේ අර හිතවිල්ලට ආගන්තුක සත්කාරය කරා. එහෙම නැත්නම් හිතවිල්ල ප්‍රතික්ෂේප කරන්න එපා. ප්‍රතික්ෂේප කරනකොට නායාගේ පෙනේ ගැපුවොත් පෙන හතක් එනවයි කියලා තියෙනවා. කතාව නිසා හිතවිලි වවුල් කරගන්න ඕන හොඳම වෙලේ තමයි ඵලයන් කියන්නේ. එන එකදී හිතන දිනවා මම භාවනා කරපු නිසා දැන් මම දන්නවා මම ආත්මාලිකා ගහන මිනිහෙක්. මම හිතන එකෙක්. මගේ මට තියෙන හිතවිලි තමයි කියලා ඒක ලොකු සොයා ගැනීම. ඒ කියන්නේ විතක්ක චරිත කියලායි අපි පොතේ තියෙන්නේ. දැන් ඒක හොයාගත්තනේ. දැන් තියෙන්නේ මේ විතක්ක රාග නිශ්චිතද, ද්වේෂ නිශ්චිතද, මෝහ නිශ්චිතද? අතීතය ආශ්‍රය කරනවද, අනාගතය ආශ්‍රය කරනවද? මොකාටද මේ එන්න හදන්නේ? කේල් ගහ ගන්නද යන්නේ, පොල් ගහ ගන්නද යන්නේ කියලා හිතවිලි පිළිබඳව හඳුනා ගන්න අසළු අදහසකින් මිස අයියෝ මට කියලා තියෙන ආනාපානෙ කරන්න කියලා මේ ආනාපානෙ මට කරගන්න දෙන්නේ නැහැ කියලා වෛරයෙන් බැලුවොත් ඒක හිතවිලි වල තියෙන ලොකුම පොහොර තමයි. ලොකුම ආහාරයක් වෙනවා. ඒ නිසා ওই හිතවිලි දෙන්න අරින්න කොච්චර දෝසාන්තරේ හිතවිලි හිතුවේ දැන් මොකද දීපහම් වෙන්නේ? පාවඩයක් කෙල්ලලා පාවඩේ උඩින් යන්න කියනවා. කකුල් දෙක හොදලා බාර අරගෙන ආයෙන්නකෝ ඔය ආවේ ලොකු පණිවිඩය කරන්නේ මොකද්ද පණිවිඩේ? සම්පූර්ණ හිතවිලි වල ක්‍රියාකාරකම් වෙනස් වෙනවා. ආනපාන. ඒ කියන්නේ එතකොට හිතවිලි වල බාධා වෙච්චර බරපතල නැහැ. ඒ ප්‍රකාශය මම හිතන්නේ ඇහෙන්නේ නැහැ කාටවත් ඇහෙනවද? ප්‍රකාශය මතක් කරන්නේ හැන්දෑව කරන භාවනාවේදී හිචිවිල වල ප්‍රබල භාවයට වැඩිය ආනාපානයේ සුවිශේෂ ලක්ෂණ වැටේට පටන් ගන්නයි කියලා. ආනාපානය කරනකොට තද ගතිය, ආශ්වාස ප්‍රශ්වාසයේ තද ගතිය, ඇඟත් තද වෙන ගතිය වැටෙනවා. එතකොට හිචිවිලි නැතුවමත් නෙවෙයි. හිචිවිලි පසුබිමේ තියෙනවා. ඒ යා යාගේ වැඩේ කරගත්තාමයි එන තැයර ඵලයන් කියන්නේ නැහැ. හුස්ම දිහා බලන ඉන්නකොට ඒක කලාතුරකින් වෙනවා. එතකොට පේනවා හුස්ම වෙනදාට වැඩිය හොඳට යම් පීයකින් කපන්නා වගේ ලණුකින් තද කරනවා වගේ තද ගතිය අනම්මනම් පේනවා. ඒකෝට හොඳට දන්නවා දැන් හිත මේ හිතවිලි වලට අන්දමන්ද වෙලා නැහැ. හිත උරුට්ටු වෙලා නැහැ. හිතවිලි තියෙනවා. ඒ අතරමැද දැන් මේ බල්ලා කෑ ගහනවා. ඌ කෑගත්ත අපිට මොකෝ. අපි මේ කතාව යනවා. ආන්නේ විදිහට කරන්න බැලුවොත් ඒකෙන් අදහස් කරන්නේ හිතවිලි වලට වෛර කරන්න. හිතවිලට නොයා යුත්තේක් ඉදිරියට සලකන්නේ. හිතවිලි කියන්නේ කාලකන්නිකමක් කියලා හිතන්නේ. හිතවිලි කියලා කියන්නේ අභාග්‍යයක් කියලා හිතන්නේ. ඔච්චි මිච්ඡා. ඒක තිබිච්චාවේ මට බැරිද ඒ අතරමැද ආනාපානෙත් එක පොඩ්ඩක් යාලුකම් පවත්තන්න. ඇසුර පවත්තන්න. සුහදකම් පවත්තන්න. බැලුවොත් අපි ළඟ ක්‍රමසාවිදි ඕනේ තරම් තියෙනවා. මේකට වෛර නොකිරීම තුලින් මේ හිතවිලි තියෙද්දිම ආශාස ප්‍රසස දැනගන්න. ඇත්තටම හිතවිලි නැති තැනක ආනාපානෙ දකින්නට වැඩිය හිතවිලි සහිත තැනක ආනාපානෙ අල්ලන්න පුළුවන් නම් මම හිතනවා ඒක වඩා සෙල්ලක්කාරයි කියලා. වඩා දක්ෂයි කියලා. ඒකට ආනිසංස දෙකක් වෙනවා. එකක් තමයි ආනාපාන දැන ගැනීම නිසා හිතවිලි ඉබේම කොන් වෙනවා. දෙක ආනාපානේ වෙනද නොදැක්ක ගති ලක්ෂණ පේන්න පටන් ගන්නවා. අසතදයි, මෙලකයි, උණුසුමයි, සිසිලසයි. මොකද ව්‍යවෘත උනේ නැත්තම් මෙයා ගහනවනේ. මෙයා ඉන්නේ ගොරෝ ගොරවා මෙතන. මෙතන හිත බෑත්තුනොත් පැන්න. ඒ නිසා අපිට ආනාපානෙත් එක්ක ළඟ ළඟ ඇසුර පවත්තන්න ඕනේ. හිතවිලි පොඩ්ඩක් ඔහේ ඉන්න අරින්න. ඉතින් ඒකට යෝගාවචරයට නිකන් උරුට්ටුවක් නිකන් කඹේ ඇවිදින්න වගේ ගතියක් තියෙනවා. ඉතින් මේක මේ භාවනාවේදී ආධුනික වෙලාවේදී හම් වෙන බොහෝම විචිත්‍ර අත්දැකීමක් තමයි. හරියට මේ ලියු කොටයකට පලන්න ලියු කොටේ පලන්න කොටේ මේ කුඤ්ඤ කවුල ගන්නවයි කියන කතාව අහලා තියෙනවා. ලියු කොටේ කුඤ්ඤ අවුල ගන්නවයි කියන්නේ. ඒ කුඤ්ඤ කියලා කියන්නේ මොකද්ද මන් දන්නේ නැහැ. ලී පලන්න ගන්නේ කුඤ්ඤ කියලා තමයි කියන්නේ. මන් දන්න විදිහට එහෙමයි. ඒ කුඤ්ඤ තියලා ලීකොටි කියන්නේ බොම ගන්න බහල දෙයක්. ලීකොටි කිසිම හිලක් නැහැ කුඤ්ඤේ බහින්න. ලීකොටි තියෙන ඔක්කොම හිර කරලා මෙරි ගන්න කිසි කෙනෙකුට එන්න දෙන්නේ නැහැ කියලා. ඉතින් අපි කරන්නේ අර ලීය තියලා ලීය වල කුඤ්ඤ තියලා හරියට මරේ දිහාවට තට්ටු කරලා කරලා කරලා කරලා හිමීට කුළු ගෙඩිය උනත් අරගෙන මෙහෙම මෙහෙම ගහන්න යන්නේ අතට යන තට්ටු කරලා කරලා කරලා කුඤ්ඤේ අවුල ගන්නවා. අවුලගෙන අවුලක් නැතුව තියලා හයියෙන් ගහුවොත් මොකද වෙන්නේ? කුඤ්ඤේ රින් ගාලා පැනලා යනවා. ගහුවට පස්සේ එතන පස්සේ ටිකක් හයියෙන් ගහදයි. මොකද දැන් එදෙන ගණිතේ පටන් ගන්න. ඊට පස්සේ ගහනට අඹාගෙන කපාන බහින. මෙන්න අවුල ගන්න තැන තමයි අමාරුම තැන. මේ මේ සීලින් ගහනකොට ඒ සීලින් සිට උඩට අල්ලලා ඇණයක් ගහන්න. හරි අමාරුයි ඇණේ අවුල ගන්න. බෙල්ලත් කැඩෙනවා. සීලිම කියලා කියන්නේ ලීයක වගේ අල්ලන්නේ නැහැ. තට්ටු කරලා කරලා කරලා කරලා තමයි ඇනේ අවුල ගන්න. අවුල ගත්තට පස්සේ ගහන ගහන යනවා. ගින්දරක් පත්තු කරන්න ගියාම අවුලන වචනේ තමයි අපි ඔක අරගෙන තියෙන. ලිපක් පත්තු කරන වෙලාවේදී බලන්න සීත irtuවේ තෙත දර තියෙන වෙලාව ගින්දර අවුලව ගන්න පත්තර පස්සේ ගින්න විසීම ගින්න පැතිරෙනවා. අවුලව ගන්න අමාරු. එතන අවුලව ගන්න වෙලාවේදී මේ හිතවිලි මැද, වේදනාව මැද, සද්ද මැද මේ කුඤ්ඤ බස ගන්නවා. ආනපානේ බස ගන්නවා. හැම වෙලාවෙම හරියන්නේ නැහැ. විශේෂයෙන්ම මතක තියාගන්න මරේට හරස්සට කුඤ්ඤ තිබ්බොත් කවදාවත් බයින්නේ. දරේ මරේ කියන එක දන්නවා. දරේ හරියට මරයක් තියෙනවා මරේටනේ කුඤ්ඤ තියලා ගහන්න ඕනේ. හරහට කුඤ්ඤ තිබ්බට කවදාකවත් හරියන්නේ නැහැ. කුඤ්ඤ මේ නියනක වැඩේ කරන්න බෑ. හරියට මරේට තියලා ගහන්න ඕනේ. දැන් ගලකට ගහනකොට උනත් කුළු ගෙඩියේ ගලේ මරේ බල්ල ගහන්නේ ගල් වඩුව කියන්නේ එයයි. ඈ? පැලෙන පැත්තක් තියෙනවා. ඒක දැනගන්න නැතුව අපි කොච්චර ආස වෙලා කොච්චර හොඳ කුණ්‍යක් තියලා ගැහුවත් ඒක පොළාපයි. හරියට මරේට වදිනකොට කාගෙන බහිනවා තේන මේ පළවෙනි මේ මේකට මම නරක නිදර්ශනයක් කියන ඕගොල්ලෝ තරහ වෙනවා මේවා කියනකට. කොල්ලෙක් කෙල්ලෙක් දැක්කට පස්සේ ඒ කෙල්ල Tamanට ඇහැ දෙනවද කියලා දැනගන්නකොට ඒ කොල්ල දැනගන්න ඕනේ ඒක. ඒ කෙල්ල මං දිහාට පිළිබඳ හිත පහළ වෙලා තියෙනවා කොල්ල දන්නවා මේ මේ වැඩේ යනවායි කියලා. පෙස නැත්තම් පුරකාල වැඩක් නැහැ. ඉතින් හරියන්නේ නැහැ ඒක. එහෙනම් වෙන කෙල්ලෙක් ගැන බලන එකයි තියෙන්නේ. මේ මොකද අපි දන්න සාත්තරේ. එච්චරයි. ආනාපානෙත් එක්ක යාළු වෙනකොට බලන්න ඕනේ ආනාපානට තට්ටු කරනකොට එයා ප්‍රතිචාර දක්වන ක්‍රමයෙන් මේකද මගේ උරුම වාසිකාරය. වෙන එකක් නම් ඉතින් කරන්න දෙයක් නැහැ. ඉතින් ආනාපානෙක හරියන්නේ නැහැ. ආනාපානෙ හරියනව නම් දෙක තුන තට්ටු කරනකොට ඇහැදෙන ගතිය තියෙන්නේ. කෙල්ලක ඇහැදෙනවා කියන එක දන්නවා. මම නෙමෙයි බොහොම වැදගත් හාමුදුර කෙනෙක් කිව්වේ මොකද මේක තේරෙන හින්දා. ඇහැදෙන්නේ නැත්නම් දඟලට වැටෙන්නේ නැහැ. ඉතින් ඒක කර්මයේ තියෙනවා නම් උරුමක් අර දිනනම් ඒ හිත ගිය තැන ආදර රජමාලිගාව සෑදෙයි. නැත්නම් ඒ වෙණි අරමුණුත් එක දටන්න යන්න එපා. හරියන්නේ නැහැ. හරියනවා නම් ගහනකොට තේරෙනවා. එහෙම හරියනවා නම් ඒක අර කුඤ්ඤේ කාගෙන යන ගතිය අපි කියන්නේ කුඤ්ඤේ බහින ගතිය මරේ අහුණා නම් ඊට පස්සේ ගහනකොට අරගෙන බහින. හැම එකෙම නෙවෙයි. කලාතුරකින් මේක වෙන්න පටන් ගන්නවා. මේක තමයි ජීවිතේ යෝග ජීවිතේ ඉතාමත් වැදගත් ප්‍රථම හැබෑ වෙනස. ඕනේ ගුණ කන්දලක ඉඳද්දි අරමුණකට හිත දාගන්න. අරමුණත් එක්ක හිත සුවද කරගන්න හැටි, යාලු කරගන්න හැටි ඔය ගැඹුරු ධර්ම වල නෙමෙයි බණ තියෙන්නේ. බණ තියෙන්නේ ඉස්සල්ලාම අරමුණ කොයි අවුලක තියෙද්දි උනත් අරමුණට අල්ලගන්න හැටි, අරමුණ යාලු කරගන්න හැටි, බල රේඛාව අල්ලගන්න හැටි. මේක නොදන්න කෙනෙකුත් නැහැ. හුඟ දෙනෙක් මේකට සලකන්නේ ඒ අපි කියන සුවද වෙනවයි කියලා. එයා ඒ ආහාද කරගන්න දැනගන්න ඕන. අපි දැන් බබෙක් පොඩි එකේ දඟලනකොට අම්මා දන්නව කොහොමද කියලා ඌ ආකලා ගන්න හැටි. උට කරන්න ඕනේ මොකද්ද කියලා. පිට කෙනෙකුට හිතනවා මේක මා බාලගිරියා වගේ මොන જાතිකරක්වත් බේරන්න බෑ කියලා හිතනවා. අම්මා කවදාකවත් එහෙම හිතන්නේ නැහැ. අම්මා ඉදනේ කුසන කරේ තියාන හරි ගිහලා පිට කොහේ හරි ගිහලා කමන තට්ටු කළා තට්ටු කළා තට්ටු කළා එක්ක තනින් කිරි දීලා හරි දීනි බෝලයක් දීලා හරි මොනවා හරි කරලා අර පොඩි එකා පිට දාලා මොනව කරන්නේ සිත තමන්ගේම දරුවනේ. ආන්නේ වගේ ඒකට යාළු වෙන හැටි මහා ගැඹුරක් නෑ මේ ධර්මයේ මොනම දෙයක්වත් නෑ. ස්ථානෝචිත ප්‍රඥාව කියලා කියලා තියෙන මේ තන තන්මැසිනුවන ඒක කවදාකවත් දෙන්න බෑ. ඒක නැති කෙනෙකුත් නෑ. නමුත් ඒක හරියට ධර්මයට ගැළපෙන තාලෙට කුඤ්ඤ තියලා ගහනවා වගේ දරේ මරේ දැනගන්නවා වගේ දැනගෙන ඒකට බැස්සනම් ඒක කවදාකවත් ඒ පුදුලෙන් අය අයින් කරන්න බෑ කාටවත්. ඒක එයාගේ ලේට වලටම බහිනවා. ඉතින් හැමදාම කවදාකවත් භවනාකාරයෙක් කියලා හිතන්න එපා ආධුනිකයෙක් කියලා හිතන්න. මම අද තමයි ඉස්සල්ලාම හිතත් එක්ක යාළු වෙන්න හදන කියනවා මිස මට ඊයේ මෙච්චර ධ්‍යාන හම්බුණා මෙච්චර සමාධි හම්බුණා කියලා කිව්වොත් ඒක අනිවාර්යයෙන්ම ඔලමුට්ටලකමකට හේතු වෙනවා. හැමදාම අද උපම් බබෙක් වගේ. ආධුනිකයෙක් වගේ. ධර්මයට බොහෝම ගෞරවයෙන් පටන් අරගන්න කුඤ්ඤ අවුල ගත්තට පස්සේ වාසිය Taman අතේ. ඒ නිසා පොඩි හම්සංගෝ හිතවිලි බහුලයි කියන කතාව බොරු. අහුනේ. ඔය ඒක නිසා අපිට මේ බුද්ධ දේශනාවේදී සඳහන් වෙච්ච කරුණු දැන් භෞතික විද්‍යාවෙන් ඔප්පු වෙලා යනවා ලෝකයේ ඔක්කොම ඉගෙන ගන්න ඕන එකක් අරගෙන හොඳට ඉගෙන ගන්න මුළු ලෝකෙම තේරෙනවා. මුළු ලෝකේ තියෙන ඕනම දෙයකට පොදු ලක්ෂණය තමයි ඒක ඇතිවීමක් තියෙනවා, පැවතීමක් තියෙනවා, නැතිවීමක් තියෙනවා. ඒ මනුස්ස ජීවිතෙත් එක හුස්මටත් එච්චරයි, තුවාලයකටත් එච්චරයි, නින්දාපසද්දාවලටත් එච්චරයි, රාගයටත් එච්චරයි, ද්වේෂයටත් එච්චරයි, මොහයටත් එච්චරයි. ඉතින් එකක මේක දැක්කනම් සාංශුද්ධෙන් ඊට පස්සේ අපි සමීකරණ දැනගත්තට පස්සේ සමීකරණ ඕන තැනකට යොදවන්න පුළුවන්. අපි සමීකරණ ඉගෙන ගන්න ඕනේ. බුදුජානනාංශයේම සමීකරණ තුනක් අපට කියලා දීලා තියෙනවා. මේකට අනිත්‍ය කියලා කියනවා. මෙහෙම වෙනස් වෙනවා නම් ඒක දුකමයි. යමක් එයාට ඕනේ තාට අපිට ඉසුඹුලන්නවත් ඉඩ නොදී වෙනස් වෙනවා නම් අපිට පාලනය කරගන්න බෑ නේද? ඒක තමයි බුදුහාමුදුරන්ගේ ආර්ය වේවහට දුක කියලා කියන්නේ. එහෙව් දුක් දෙන, එහෙව් වෙනස් වෙන දෙයකට මම කියන්න වටිනවා. මගේ කියන්න වටිනවා. මගේ ආත්මික කියන්න වටිනවද කියන එක විතරයි බුදුහාමුදුරහන්නේ. එහෙම වෙනස් වෙන දෙයකට මේක මම මාගේ කියාගත්තට පස්සේ වෙන්නේ මොකද්ද? ওই ගිනිගත්ත යකඩයක් අල්ලගෙන බදා ගන්න හදනවා වගේ. මේ දුවන මුවන් දැකලා නෙලපු පලා ටික විසිකරනවා වගේ වැඩක් මේ අපි කරන්න හදන්නේ. මෙච්චර ශීඝ්‍ර වෙනස් වෙන දෙයක්දී මේ පලා වලට වැඩි හොඳයි මුව මස කියලා නෙලපු පලා ටික විසිකරනවා. නමුත් ඒ මුවා දුවන මුවේ කොහෙන්ද අල්ලන්නේ? මුව දැක්කට කලක කටේ කියලා වක් කරගෙන අනේ මුව මස ගැන රස වුණාට ඒක බිම දා ගන්නවා කියන එක ලේසි නෑ. ඒ නිසා දුවන මුවා දැකලා මේ නෙලපු පලා විසිකරන්න එපා. ඕන්න ඔය පලා ටිකේ තම්බන කාලා ජීවත් වෙන්න බලපන් කියන එකයි කියන්නේ. අවිද්‍යාව විද්‍යාව නැති වෙයි කියලා නෑ ඉච්ඡර ගැඹුරකට කියන්න බෑ. නමුත් සමහර විටක ඒ තරහව විසින් අපිව වන්මත් කරගෙන ගෙනියන ගමනේ වේගය අඩු කරන්න පුළුවන්. අපි විකල්පයක් දාලා වේගය අඩු කරන්න පුළුවන්. මොකද තරහක ආශාවක නිදිමතක කඩන් සින එකම ක්‍රමේ ධාතු මනසිකාරය පමණක් නෙවෙයි. ගොඩාක් ක්‍රම තියෙනවා. අපිට කරන්න පුළුවන් ඒක විසින් අපි අරගෙන යන්න හදනවනේ. අන්නේ යන වේගය පොඩ්ඩක් මර්ධනය කරන්න පුළුවන් වෙන විකල්පයක් දාලා. නමුත් ඒක අවිද්‍යාවද විද්‍යාවද කියලා දැනගන්න මේක ගොඩාක් ශිල්පීය ඥානය ආවට පස්සේ තමයි අල්ල ගන්න පුළුවන් වෙන්නේ. සමහරවිට මේ චින්තාමය ඥාන වුණොත් එimhe අවිද්‍යාවටමත් හේතු වෙන්න ඉඩ තියෙනවා. හැමෝටම මේ උපක්‍රමය හරියන්නේ නැහැ. ධාතු මනසිකාරය කියලා කියන්නේ එක බුදුහාමරෝ දී ඇති විවිධාකාර දේශනා විලාස වලින් එක උපක්‍රමයක් පමණයි. මට සිද්ධ වෙනවා මේක නැවත පුනරුච්චාරණය කරන්න මොකද මේ වාර්තාගත වීම අවශ්‍යතාවය සඳහා සඳහන් කිරුවේ හුස්මක් ගත්තට පස්සේ ඒක ආපෞතරයක් ඒකම එළියට යනවා ඒ වුණාට හුස්මෙන් හුස්මට හැඩතල වෙනස් වෙනවා විවිධ සටහන් විවිධ ආකාර එනවා ඉතින් මේක දිහා කලබල වෙන්නේ නැතුව බලාන බලාන හිටියොත් එන්නේ එන්නේ එන්නේ හිතයි හුස්ම රැල්ල තැම්පත් වෙනවා හරියට ඔන්චිලාව පැද්දුන් නැතුව නතර වෙන්න වගේ ඉතින් මේ විදිහට නතර වෙලා සංසිද්ධියම හරි පාරද වැරදි පාරද කියන එකයි ප්‍රශ්නේ. හරිද මම කියපු හැටි. ඒතර සභාව මොකද කියන්නේ? මේ යන ක්‍රමේ හරි කිය. වෙන කවුද ජූරි සභාවේ කවුද කැමති තව තම තමන්ගේ අදහස් ඉදිරිපත් කරන්න. මෙහෙම මෙහෙම යනකොට මේ මම යන්නේ හරි පාරද වැරදි පාරද කියන සැකයක් ඇවිල්ලා කවුරු ප්‍රශ්න කෙරුවොත් කැමැතිද ඒ වෙනුවෙන් තමන්ගේ මතය ඉදිරිපත් කරන්න. වැඩේ හරි. චරයිති. දැන් එපමණ අපි අටේ ඉඳලා බලනකොට පැය දෙක පමණ කාලයක් අරගෙන තියෙනවා. ඒක නිසා අපි මම යෝජනා කරනවා වෙන ප්‍රශ්න නැහැ කියන අදහසේ ඉඳගෙන අපි දවසේ වැඩ කටයුතු